දැයි හැමදිනාටම තෙරුවන් සරණයි. අපි එහෙනම් අද දවසේදීත් වැඩසටහන ආරම්භ කරමු. දැන් මේ වැඩසටහන සජීවීව ගුවන්විදුලියේ ප්‍රචාර වෙන බවත් මම සම්බන්ධ වෙන අයට මතක් කර සිටිනවා. අද දවසේදීත් අපි සාකච්ඡාවට ගන්නේ පුරා වේද සූත්‍රයයි. පුරා වේද සූත්‍රයේ ගාථාවන් මම හිතන්නේ තුනක් අපි මේ වෙනකොට සාකච්ඡාවට ගත්තා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මතක් කරලා දුන්නා ගාතාවන් තුනක් පැහැදිලි කරලා දුන්නා. ඉතුරු ගාතාව හතරවෙනි ගාතාවේ ඉඳලායි අද සාකච්ඡාවට අවතීන වෙන්න තියෙන්නේ. මම ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනම් ස්වාමීන් වහන්සේ අපිට පුළුවන් ද ස්වාමීන් වහන්සේ පසුගිය සතියේට මම ඔබ වහන්සේත් එක්ක කලින් කතා කරන්න හිතන් ඉතින් මට අවස්ථාවක් හම්බුන්නේ අපි පසුගිය සතියේට වඩා ටිකක් කෙටියෙන් සූත්‍ර දේශනාවේ pāli අර්ථය අපිට ඉදිරිපත් කරලා අපි හම්දුරනේ අපි සාකච්ඡාවකට යොමු වෙන්න පුළුවන් නම් මොකද අපි බලාපොරොත්තු වෙනවා පොඩ්ඩක් ඒක අර ගැඹුරට ඇතුළට තව ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා මෙතන සම්බන්ධ වෙන්න බොහෝ පිටසක් සෑහන කාලයක් මේ ධර්ම ශ්‍රවණය කරන පිරිසක් හේතුවෙන් අපිට මේ කල්යන මිත්‍රය තුලින්මත් නොයෙකුත් දේවල් ගන්න පුළුවන් අපිට අපි තුලින්ම ධර්මය බලන්නත් උපකාර වෙන්න පුළුවන් ඒ සාකච්ඡාවන්. ඒ නිසා ඒ සාකච්ඡාවට වැඩිපුර අවධානයක් යොමු වෙන ආකාරයට ඔබ වහන්සේ අපිට අපි හිතුවොත් පැය භාගයක් ඇතුළත කාලයක් තුළ වගේ අපිට ඒ ගාතාව විස්තර කරලා දීලා හමුදුනේ අපිට පුළුවන් ඉතුරු කාලේ සාකච්ඡාවන්ට යොමු වෙන්න.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 ඉතින් ඒ අනුව ඒ පුරා බෙහෙද සූත්‍ර දේශනාවේ හතරවෙනි ගාථා ධර්මයයි මා මුලින් සඳහන් කරන්නට යෙදුනේ. निराසක්ති අනාගතේ අතීතං නානුසෝචති. විවේක දස්සේ පස්සේසු දිට්ඨි සුචනනීයති. මේක තමයි ගාථාව. එතන මේ ගාථාවේ සරල අදහස සාමාන්‍ය අදහස ඉතින් සේවා කරනවා. විරාසත්ති අනාගතේ අනාගතය ගැන හිතලා යම්කිසි කෙලෙස් සහිත ප්‍රාර්ථනාවන් තෘෂ්ණා සහිත ආසා සහිත ප්‍රාර්ථනාවන් ඇති කරගත් ඇති කරගන්නේ නැත්නම් එවැගේම තණ්හාන් සෝජති. අතීතය ගැන සිහිපත් කරලා ශෝකයක් පසුතැවීමක් ඇති කරගන්නේ නැත්නම් විවේක දස්සේ පස්සේසු දිට්ඨි චනනීයති වර්තමානයේහි චක්ෂුරාදී ඉන්ද්‍රයන්ට හමුවන අරමුණු කෙරෙහි දෘෂ්ටිගතික වාත්මාදී වශයෙන් දෘෂ්ටිගතිකව නොගෙන විවේකයෙන් විවේක මනසකින් ඒ දෙස බලන්නට පුළුවන් නම් බලනවා නම් අන්න ඒ පුජ්‍යලයා උපසාන්ත පුජ්‍යලයක් වෙනවා කියන එකයි මේ ගාථාවේ සාමාන්‍ය ධර්ම එතකොට උපසාන්ත පුජ්‍යලේ වෙන්නේ කොහොමද? ඒ වගේම උපසාන්ත පුජ්‍යලේකු බවට පත් වීමට ඇති බාධා මොනවද කියන කාරණා මේ සූත්‍රයේ පුරාවටම සඳහන් වෙනවා. ප්‍රසාන්ත පුජ්‍යලේකු බවට පත් වෙන්නේ මොන ආකාරයෙන් ක්‍රියා කිරීමෙන්ද ඒ වගේම ඒ தත්වයන්ට පත්වන් ඒ தත්වයට පත් වීමට බාධා ඇති වෙන්නේ මොන මොන ආකාරයෙන්ද කියන කාරණා මෙහි සඳහන් වෙනවා දට පින්වත්තුනි මේ සුද්ධලේකුට ඒ උපකාන්ත තත්වයට පත්වීමට බාධා කරන ධර්ම රාශියක් ඉතින් මේ ගාථාවේ සඳහන් වෙනවා නිරා සත්‍ය අනාගතේ මේ निराසත්ති කියන මේ පදය මේ විදිහට විස්තර වෙනවා. ඒකේ විරුද්ධ වචනේ තමයි ආසත්ති කියලා කියන්නේ. निराසත්ති කියන පදේ වචනේ විරුද්ධ වචනේ තමයි ආසත්ති කියන්නේ. තත ආසත්තේ උච්චති තණ්හා. තත ආසත්ති කියනවා තණ්හාවට. නැත්නම් ආසාවට. රාගයට ආසක්ති කියලා. එතකොට මේ ආකාරයට අර උපසාන්ත පුඤ්ඤලේකු බවට පත් වීමට ඉඩ නොදෙන බාධක ධර්මයක් ඇටියට මේ ආශාව, තණ්හාව, ලෝභය සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණා දේශනා කරලා තියෙනවා කිව්වොත්නි අපට මේ ක්ලේශ ධර්මයන් අපේ චිත්තසංතානයේ තුල පවතින ඒ ලෝභ ආදී ක්ලේශ ධර්මයන් නිසා තමයි අපේ මේ හිතට බැමලීමට ඉඩ දෙන්නේ නැත්තේ. සමස්සරමින්දම් භික්කවේ චිත්තං සංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේතේහි උපක්ඛිලිට්ඨං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපේ මේ සිත තාම පෙරසිද්ධුයි. ප්‍රකෘති සිත බොහෝම පෙරසිද්ධුයි. පවිත්‍රයි. මේ පවිත්‍ර වූ ආගන්තුක වශයෙන් ඇවිලෙන මේ ලෝභාදී ක්ලේශ ධර්මයන් නිසා මේ සිත කිලිති භාවයට අපරිසිදු භාවයට පත්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට ඒ උපසාන්ත භාවයට පත්වීමට බාධා කරන ධර්ම තමයි ක්ලේශ ධර්ම. එතකොට අපේ මේ සිත පිරිසිදු කරගත්තාම තමයි අපට අර උපසාන්ත තත්වයට පත්වන්නට අවස්ථාව සලසා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ සිත පිරිසිදු කරගන්න ආකාරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් ඥානවන්තය තා උනන්දු වෙන යුක්ත මේ තමන්ගේ සිත පිරිසිදු කරගන්නට මහන්සි ගන්න. නමුත් මේ ධර්මයේ ගැන අවබෝධයක් තේරුමක් නොමැති අය තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්නට ශරීරය පවිත්‍ර කරගන්නට උදේ පටන් රැ වෙනතුරු උත්සාහවන්ත වෙනවා මහන්සි ගන්නවා නාවමින් අවමින් පෝමින් මේ ශරීරය පිරිසිදු කරගන්නට මුද්‍රජානන් වහන්සේ දේශනා කරනවා රූපේන සංකිලිට්ඨේන සංකිලිසන්ති මානවා රූපේ සුද්ධේ විසුද්ධන්ති න අක්ඛාතං මයතිනාගි. ඒ කියන්නේ රූපය පිරිසිදු වීමෙන් ශරීරය පිරිසිදු වීමෙන් සත්‍යෝ පිරිසිදු භාවයට පත් වෙන්නේ නැහැ. ඒ වගේම මහන්සේ දේශනා කරනවා චිත්තේ සංකිලිතේන චිත්තේන සංකිලිතේන සංකිලිස්සanti මානවා චිත්තේ සුද්ධේ විසුද්ධන්ති ඉති උත්තම් මහේස්න එතකොට ශරීරය ඉලිතිවීමෙන් පුජ්‍යලයා අපිරිසිදු භාවයට පත් වෙන්නේ නැහැ නමුත් යම් කෙනෙක් මේ සිත අපිරිසිදු කරගන්න කෙලෙස් වලින් සිත කිලිට කරගත්තොත් ඒ පුජනයා අපිරිසිදු අපිරිසිදු භාවයටපත් වෙනවා සිත පිරිසිදු කරගත්තොත් අන්න ඒ පුජනයා පිරිසිදු පුජනයෙක් බවටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ශරීරය පවිත්‍ර කිරීමෙන් ශරීරය නහවමින් කවමින් පොවමින් මේ ශරීරය පිරිසිදු කරගන්නට උත්සාහ වෙනවා වගේම අපි මේ සිතත් පිරිසිදු කර ගැනීමට මහන්සි ගන්නවන ඒක ඊටාම වටිනා දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අපේ සිත අපිරිසිදු වෙන්නේ සිත කිලිති වෙන්නේ ඒ ලෝභාදී ක්ලේශ ධර්මයන් නිසා. එතකොට මේ ලෝභාදී ක්ලේශ ධර්මයන් අපි අපේ චිත්තසංතාණයෙන් ඉවත් කරගන්නට උත්සාහවන්ත වෙනවා නම් මහන්සි ගන්නවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන්නට යෙදුනේ. අන්න ඒ නිසා මේ සිත පිරිසිදු කරන ධර්ම අතර මේ සූත්‍රයේ සඳහන් වෙනවා ආසාව තණ්හාව ඒ අපිරිසිදු කරන ධර්මයක් හැටියට දේශනා කරන්න තියෙනවා. ඉතින් මේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරාහා සත්‍ය අනාගතේ. එතෙම අය අනාගතයේ පිළිබඳව සිහිපත් කරලා අනාගතයේදී නොයෙක් විදිහේ ප්‍රාර්ථනාවන් ඇති කර ගන්නවා. මේ විදිහේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ ආදී වශයෙන් නොයෙක් දේවල් තමන්ගේ ජීවිතයේ පිළිබඳව ජීවිතයේ නොයේ සබ පහසුකම් බලාපොරොත්තු වෙයි නොයේ ප්‍රාර්ථනාවන් ඇති කරගෙන අනාගතයේ නොයේ දේවල් ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු මට මේ විදිහේ ලක්ෂණ රූපයක් ලබා ගන්නට ලැබේවා ඒ වගේම හොඳ ඇහැ හොඳ කන හොඳ නාසයක් හොඳ දිවක් හොඳ ශරීරයක් ලබා ගන්නට ලැබේවා කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කරනවා. එවැගේම බාහිර වශයෙන් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වතුපිටි මේ ආදී දේවල් මනාපරොත් වෙනවා ප්‍රාර්ථනා කරනවා. එතන වෙලාවට සීලාදී ගුණධර්ම පවා ආරක්ෂා කිරීමට මේ සීලය අනාගතයේහි ඒ දිව්‍යාත්ම භාවයක් ලබා ගන්නට හේතු වේවා. එහෙම නැත්නම් බ්‍රහ්මී බවට පත් වීමට මේ සීලය මට හේතු වේවා කියලා ඒ විදිහට විවිධාකාර වූ ප්‍රාර්ථනාවන් ඇති කර ගන්නවා. ඒ කෙලෙස් සහිත ප්‍රාර්ථනාවන් අනාගතයේදී ඇති කර ගන්නවා. ඒක තමයි මෙහිදී සඳහන් කළේ දැන් ඒ උපසාන්ත කුද්දලය කෙලෙස් රහිත උත්මයෝ ඒ විදිහට අනාගතය පිළිබඳව හිතලා ප්‍රාර්ථනයක් ප්‍රාර්ථනයක් නැති කරගන්නේ නැහැ. විරාසත්‍ය අනාගතයේ කියන පද දෙකෙන් කියවෙන්නේ ඒකයි. නමුත් අර පොහොදුන් පුද්දලයා අනාගතයේ පිළිබඳව නොඑක ආකාරයට නොඑක් බලාපොරොත්තු නොඑක් ප්‍රාර්ථනා ඇති කරගෙන ක්‍රියා කරනවා කටයුතු කරනවා විවිධාකාර ප්‍රාර්ථනාවන් ඇති කරගෙන ක්‍රියා කරනවා. ඉතින් මේ පණිතින් ඒ විදිහට විස්තර වෙනවා. ඊළඟට ආතේතං නාන සෝචති. අර උපපාන්ත කුජලයෝ අතීතයේ පිළිබඳව හිතලා ශෝක වීමක් ඇඳීමක් වැළපීමක් ඇති කරගන්නේ නැහැ. නමුත් පුහුදුන් පුජ්‍යලයා කෙලෙස් සහිත පුජ්‍යලයා අතීතයේත තමන්ගේ හිත යොමු කරමින් අතීතය පිළිබඳව කල්පනා කරනවා අතීතයේ මේ විදිහේ ඊටාම ලස්සන ත්‍රිමනාප රූපයක් මට තිබුණා මගේ ඇස බොහෝම හොඳයි බොහෝ දීප්තිමත් ඇසක් මට තිබුණා. සෑම දෙයක්ම බොහොම හොඳින් දැක ගැනීමේ ශක්තිය තිබෙච්ච හොඳ ඇහැක් මට තිබුණා. ඒ වගේ මට හොඳට නොඑක් දේවල් අසකට හොඳ කණක් තිබුණා. ඒ වගේම ගඳ සුවඳ ආග්‍රහණය කිරීමට හොඳ නාසයක් තිබුණා. මේ ආදී වශයෙන් ඒ ඇස කන නාසය දිව ශරීරය පිළිබඳව සිහි ප්‍රාර්ථ කරනවා. සිහිපත් කරලා ඉතින් ඒ ශක්තියින් ක්‍රමයෙන් අඩු වී ගියාම නැති වී ගියාට පස්සේ ඒවා පිළිබඳව හිතලා කල්පනා කරලා යම් කිසි තීමක් ඇති කරගනවා ශෝකයක් හැඳීමක් බලපීමක් ඇති කරගනවා ඒ වගේම අතීතයේ තමන්ට තිබිච්ච දේවල් ගේදර ඉඩ කඩන් යාන වාහන ආදී දේවල් වෙන්න පුළුවන් ඒ වගේම නෑදෑ හිත මිතුරන් වෙන්නට පුළුවන්, දුව දරුවන් වෙන්නට පුළුවන්. ඉතින් ඒ අවිඥානික සවිඥානික හිත ඇති හිත නැති ඒ සියලුම දේවල් පිළිබඳව හිතලා මේ මේ දේවල් මට තිබුණා. දැන් ඒ සියලුම දේවල් මට අහිමි වුණා කියලා ඒ ආකාරයට අර පොහොදුන් පුද්දලයා කම්පාවට පාත් වෙනවා ඇඳීමට, වැළපීමට, සෝගයට පත් වෙනවා. ඒ විදිහට තමයි ඒ පුහුදුන් පුද්දලයා හිතන්නේ කල්පනා කරන්නේ. අතීතයේ මේ මේ ආකාරයට මේ මේ විදිහට තමන් කරපු කියපු දේවල් පිළිබඳව සිහිපත් කරමින් කම්පාවටපත් වෙනවා. දැන් ඒකට හොඳ නිදසුනක් මට මේ අවස්ථාවේදී සිහිපත් වෙනවා. රට්ටපාල සූත්‍රයේ මේ කාරණය සඳහන් වෙනවා. එක් අවස්ථාවකදී රට්ටපාල කියන මේ මහරහතන් වහන්සේ මේ කෝරළේ රජතුමා සමග යම් කිසි සාකච්ඡාවක් කරන්නට මේ කෝරළේ රජතුමා රට්ටපාල කියන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අන්තේ මේ කුරු රටටම අයිතිකම් අයිතිවාසිකම් කියප විශාල ධන සම්පත්තියක් එවාගේ විශාල මල සේනාවක් විශාල ඥාති මිත්‍රාදී විශාල පිරිසක් හිටපු මහා සියලු දේවල් වලින් අඩුවක් නැති හොඳ තාම ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. ඉතින් ඔබ වහන්සේ සත්‍යම අත්හැරලා මහණ උනේ පැවිදි භූමියටපත් උනේ කුමන හේතුවක් නිසාද කියලා ඉකෝරාගේ රජතුමා රට්ටපාල මහරහතන් වහන්සේගෙන් අහනවා. රට්ටපාල මහරහතන් වහන්සේ ඒ අවස්ථාවේදී පිළිතුරක් දුන්නා. මේ කෝරාගේ රජතුමාට උපනීයති ලෝකෝ අද්ධෝ අකානෝ ලෝකෝ අනදිතරෝ අස්සකෝ ලෝකෝ සම්බම් පහාය ගමනියං ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මහරජතුමනි මහා කරුණික බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙන්න මේ ධර්ම කාරණා ධර්ම පද හතර අහලා තමයි මම සියල්ලම අත්හැරලා පැවිදි වුණේ කියලා මතක් කළා. එතකොට උපනීයති ලෝකෝ අද්දෝ කියලා කියන්නේ කුමක්ද කියන එක රජතුමාට පැහැදිලි කරලා දුන්නා. මේ ලෝකේ කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ නැහැ. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එකයි මේ උපනීයති ලෝකෝ අන්දුහෝ කියන මේ වනපදයේ තේරුම කියලා රජතුමාට මතක් කළාම රජතුමාට මේක තේරුම් ගන්න බැරි වුණා. ඒ වෙලාවේදී රත්පාල මහරහතන් වහන්සේ මේ කාරණය තාම පැහැදිලි ලෙස විස්තර කරනවා. මහරජතුමනි ඔබේ අතීතයේ අවධානය යොමු කරන්න. ඔබේ තරුණ කාලයට ඔබේ හිත යොමු කරන්න. තරුණ කාලේ ඔබ මොන ආකාරයෙන්ද ජීවත් වුනේ කියලා කිව්වහම මේ රජතුමා මතක් කරනවා ස්වාමීනි මගේ තරුණ කාලය ගැන කතා කරනකොට මට පුදුම විදිහේ ශක්තියක් බලයක් ඒ තරුණ කාලයේ තිබුණා. කඩු ශිල්ප, දුනු ශිල්ප, වෙන සියලුම ශිල්පයන්ගේ පරතරට ගියපු කෙනෙක් මම. මට ඒ කාලේ සිහිපත් වෙනකොට මහා 이르දිවන්තෙක් වගේ මම ක්‍රියා කළේ කියලා තමන්ගේ අතීතයේ කරපු කීප දේවල් හපංකම් පිළිබඳව මතක් කළාම රට්ටපාල මහරහතන් වහන්සේ අහනවා ඒ විදිහේ හපංකම් දැනුත් ඔබට කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේදී මතක් කරනවා අනේ ස්වාමීනි මේ විදිහේ දේවල් කරන්න තියා හිතන්නටවත් මට දැන් පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ අතීතය ගැන සිහිපත් වෙනකොට මට කනගාටුවක් දුකක් ඇති වෙනවා. ඒ වගේ දේවල් දැන් මට කරන්න බෑ කියලා මේ රජතුමා මතක්. ඉතින් මේ කාරණේනොත් හැදිල වෙනවා. ඇතැම් අය තමන්ගේ අතීතය පිළිබඳව හිතලා අතීතයේ කරපු කියපු දේවල් තමන් කරපු කියපු කරපු දේවල් පිළිබඳව සිහිපත් කරමින් කම්පාවටපත් වෙනවා දුකටපත් වෙනවා. ඉතින් අනිත් ධර්ම කාරණා දිගට විස්තර කරන්න මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට කියාගෙන ගිහිල්ලා අන්තිමට මේ රජතුමා මේ සඳහන් කරන මේ රජතුමාට ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ දැන් මේ තණ්හාව ගැන කියන නිසා ඒ කාරණේ පිළිබඳව මම මේ වෙලාවේ මතක් කරන්නේ. එතකොට මේ රජතුමාගෙන් මේ රජතුමා අහන ඌනෝ ලෝකෝ අදිතෝ තණ්හා දාසෝ කියලා ඔබ වහන්සේ මේ බණපදයක් කිව්වේ ඒකේ තේරුම මොකක්ද කියලා. එතෙන්දී මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ලස්සන පිළිතුරක් දෙනවා මහරජතුමනි. දැන් ඔබ මේ කුරු රටට අධිපති වෙලා ඉන්නවා. නැගෙනහිර දිසාවෙන් කෙනෙක් ඇවිල්ලා කියනවා මේ විදිහේ රටක් තියෙනවා මේ විදිහේ ප්‍රදේශයක් තියෙනවා පහසුවෙන් යටත් කරගන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ මොකද කරන්නේ? ඒක මගේ යටතට ගන්නවා කියලා. ওই දෙයට උතුරෙන් බටහිරින් එවාගෙම නැගෙනහිරින් වස්නාහිරින් මේ ආදී වශයෙන් සතර දිශාවෙන්ම පුජ්‍යලයන් කැමිනලා ඒ විදිහේ පහසුවෙන් යටත් කරගන්න පුළුවන් රාජ්‍යයන් තියෙනවා කියලා කිව්වොත් ඔබ මොකද කරන්නේ කියලා අහුවාම මගේ යටතට ගන්න බව මතක. ඊට පස්සේ මොහොතෙන් එතර ඉඳලා කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මොකද කරන්නේ? එයත් මගේ යටතට ගන්නවා කියලා මේ රජතුමා පිළිතුරු දුන්නා. ඒ වෙලාවේදී රට්ටපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔන්නෝකයි මේ මහරජතුමනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතිත් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මේ ලෝකේ ජීවත් වෙන අපයන්ට මොනතරම් ලැබුණත් පෑහීමකටපත් වෙන්නේ නැහැ. තණ්හාවේ දාසයන් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි කියලා පාල මහරහතන් වහන්සේ අර රජතුමාට දේශනා කළා. ඉතින් මේ ආකාරයට පින්වත්නි නිරාසත්‍ය අනාගතේ අතීතං නාන සෝචති. ඒ උපසාන්ත පුජ්‍යලයා ඒ අතීතේ ගැන හිතනා පසුතැවිල්ලක් ඇති කරගන්නෙත් නැහැ. අනාගතේහි සිහින මවන්නෙත් නැහැ. ඉතින් මේකට තවත් තම වටිනා දේශනාවක් මට සිහිපත් වුණා. ඒක සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ. අරඤ්‍ය සූත්‍රයේ මේක සඳහන් වෙනවා. එක්තරා දේවතාවෙක් මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා අරඤ්ඤේ විහෙරන්තානං සත්තානං බ්‍රහ්මචාරිණං ඒක භත්තං ගුඤ්ජමානං කේන වන්නෝ පසීදති කියලා. මේ ආරණ්‍යයේහි නැත්තම් වනාන්තරවල ජීවත් වෙන උභවහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අ ඊ타මත්ම ඒ කියන්නේ දාණය වළඳන්නේ දවසකට එක වේලයි. බොහෝම දස් මුල් වල එවැගේම ගල්ලෙන් වල උන්වහන්සේලා වැඩ ඉන්නේ. බොහොම දුෂ්කර ජීවිත ගත කරන්නේ. ඉතින් ඒ විදිහේ දුෂ්කර ජීවිත ගත කරන මේ භික්ෂුන් වහන්සේලා තාමත්ම ප්‍රියමනාප මුහුණ දකින්නට හරීම ප්‍රියමනාප බොහොම සමාජයක් වහන්සේලා තුල දකින්නට ලැබෙනවා. ඒ වගේම මේ සමාජය තුල ජීවත් වෙන මිනිස්යන් තුල ඒ විදිහේ තත්ත්වයක් දකින්න නැහැ. මේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු හොඳට ගෙවල් දොරවල් හදාගෙන හොඳට ප්‍රණීත ආහාර පාන අනුභව කරමින් ඒ වගේම හොඳ වස්ත්‍රාභරණ ලබාගෙන බොහොම හොඳට ඒ පංචකාම සම්පත් භුක්ති විඳිනවා. නමුත් අර භික්ෂුන් වහන්සේලා තුල ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තුල දකින ඒ දැකුම් කළු ස්වභාවයක් ඒ අය තුල දකින්ට නැහැ. නමුත් භික්ෂුන් වහන්සේලා වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ ආකාරයට ගස් මුල් වල, ගල්ලෙන් වල, මහා වනාන්තර වල දවසකට එක වේලක් දානේ වළඳමින් බොහොම දුෂ්කර ජීවිතයක් ගත කළා. උන්වහන්සේලා පිළිහිඳ බොහෝ පිළිනාපායි ප්‍රේමනාම ස්වභාවයක් උන්වහන්සේලා තුළ දකින්න තියෙනවා. ඒකට හේතුව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ලබා සිටියා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා අතීතං ආනුසෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පතින්දති අතීතං නානුසෝතಂತಿ. උන්වහන්සේලා අතීතය ගැන හිතලා ශෝක වෙන්නේ නැහැ. අතීතේ මේ විශාල රජවරු, සිටුවරු, මැති ඇමැතිවරු අපිට මේ මේ ආකාරයට අප උපස්ථාන කළා ජීවිත පින්ඩපාත සේනාසන ආදී වශයෙන්. ඉතින් මේ මේ විදිහට පිරිස් ඇවිල්ලා අපිට සිව්පසෙන් උපස්ථාන කළා කියලා ඒ විදිහට අතීතය ගැන හිත. සිහිනමවන්නේ මේ අතීතය ගැන හිතලා එහෙම කම්පාවක් ඇති කරගන්නේ නැහැ. දැන් ඒව නැති වුණා කියලා. ඒ වගේම අනාගතය ගැන හිතලා අනාගතයේදී මේ මේ ආකාරයට රජවරු මෙතෙට විශාල ධනවත් අය අපට ජීවිත පින්ඳ පාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදී මේ ශිල්පයෙන් උපස්ථාන කරයි කියලා ඒ විදිහේ අනාගතයේදී ඒ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඇති කරගන්නෙත් නැහැ පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානයේ ජීවත් වෙනවා වර්තමානයේ තමන්ට ඒ ලැබෙන යම් ආකාරයෙන්ද ඒ ආකාරයට වර්තමානයේ ලැබෙන දෙයකින් අද දෙයින් සතුට වෙලා ජීවත් වෙනවා අන්න ඒ නිසා උන්වහන්සේලා දකින්නට බොහොම ප්‍රියමනාපයි කතා බහ කරන්නට බොහොම ප්‍රියමනාපයි දකින අයගේ ඒ සිත් පිනවන ආකාරයේ උන්වහන්සේලා වැඩ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ආකාරයට කල්පනා කරලා බැලුවාම ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් අත්‍යේත තලා ඒ කරපු දේවල් ගැන හිතලා කම්පා වෙන්නෙත් නැතුව ඒ වගේම අනාගතය ගැන හිතලා යම් යම් ප්‍රාර්ථනා ඇති කරගන්නෙත් නැතුව කටයුතු කරනවා නම් ඒ අය ඊටාම ප්‍රියමනාප කුජලයන් බවට පත් වෙනවා. ඒ වගේම උපසාන්ත කුජලයන් බවට පත් වීමට ඒ කාරණා උපකාර වෙනවා. ඊළඟට සඳහන් වෙනවා විවේක නැති පස්සේසු දෙත්තේසුච නනියති එයින් සඳහන් වෙන්නේ විවේක දස්සී පස්සේසු මෙහි විවේක දස්සී කියලා වචනයක් තියෙනවා. ඒතර මේ විවේකයේ ගැන සඳහන් කරනකොට ඒක තුනකට බෙදෙනවා. තයෝහි විවේකෝ තයෝහි විවේක කාය විවේකෝ චිත්ත විවේකෝ උපදි විවේකෝ කියලා විවේක තුනක් ගැන සඳහන් වෙනවා. එතන කාය විවේක කියලා කියන්නේ අත්ත ඒකෝ ගච්ඡති ඒකෝ තිත්තති ඒකෝ නිසීදති මේ ආදී වශයෙන් සඳහන් වෙනවා පිරිස එක්ක එකතු වෙලා කටයුතු කරන්නේ නැතුව තනි තනියෙන් වෙන් වෙන් වශයෙන් ඒ බණ භාවනා කටයුතු වල නිරත වෙන්න අවස්ථාව සලසා ගන්නවා නම් තනි තනියෙන් මේ බණ භාවනා කටයුතු වල නිරත වෙනවා නම් ඒකට තමයි කාය විවේකය කියලා කියන්නේ. විශාල පිරිසක් එක්ක එකට එකතු වෙලා ඉන්නේ නැතුව විවේකීව තනි තනියම එක එක්කෙනා ඒ බණ භාවනා ආදී කටයුතු වල නිරත වෙනවා. ඒක තමයි කාය විවේකය කියලා කියන්නේ. චිත්ත විවේකය කියලා කියන්නේ ඒ භාවනා කරලා ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්චාදී මේ පංච නීවරණයන් යටපත් කරගෙන ඒ අත්ත සමාපatti උපදවා ගන්නවා. අන්න ඒකට ඒකේ කියලා කියනවා. ඊළඟට සඳහන් වෙන උපදි විවේකය. උපදි විවේකය කියලා කියන්නේ නිවන. ඉතින් මෙන්න මේ ආකාරයට ඒ විවේකය ක්‍රම තුනකට විස්තර කරලා තියෙනවා පෙන්눔 කරලා තියෙනවා ඊළඟට විවේක දස්සී පස්සේසු දෙත්තේසුත නනී කිසිම දෘෂ්ටියකට බැහැගන්නේ නැතුව කිසිම දෘෂ්ටියකට බැහැගන්නේ නැතුව කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්නෙ නැතුව හැම දෙයක් දිහාම බොහොම විවේකයෙන් යුක්තව බලනවා කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්නෙ නැතුව බලනවා අන්න ඒක තමයි විවේක දස්සී පස්සේසු දෙත්‍ති සිත ප්‍රියති කියන සඳහන් වෙන්නේ එතකොට මෙතන කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්නෙ නැහැ අනාත්ම වශයෙන් හැම දෙයක් දිහාම බලනවා කිසිම දෙයක මමයි කියලා දෙයක් මගේ කියලා දෙයක් ඒ වගේම ආත්මයක් කියලා එහෙම ගන්නෙ නෑ. ඒ වගේම මෙතෙන්දී තවත් සඳහන් වෙනවා ශුන්්‍යත ඒ වගේම අනිමිත්ත අප්පානි අප්පානීහිත්ස කියලා කාරණා තුනක් සඳහන් වෙනවා. එතකොට එයින් කියවෙන්නේ කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්නෙ නෑ හැම දෙයක්ම අනාත්ම වශයෙන් ගන්නවා. එතකොට ඒක භවනාවකට යොමු කරගෙන බලනවා නම් අනත්තානුපස්සනා වශයෙන් විපන් විපස්සන් කියන්නේ විපස්සන් තස්ස uppannō maggo කියලා සඳහන් වෙනවා. අනත්තානුපස්සනා වශයෙන් විපස්සන් තස්ස uppannō maggo ශුඤ්ඤතෝ කියලා කියනවා. තේන සහජාතෝ පස්සෝ ශුඤ්ඤතෝ පස්සෝ. එතකොට ඒ භවනා කිරීමේදී සියලුම දේවල් ආත්මෝතයෙන් ගන්නෙ නැතිව අනාත්මෝසේ විදර්ශනා කරනවා අන්න ඒ විදර්ශනා කිරීමේදී පහළ වෙන තත්ත්වය තමයි මෙතන ශුන්‍යතෝ කියලා කියන්නේ. ඊළඟට අනිමිත්තේති එත් අනිත්‍යානුපස්සනා වශයෙන් විපස්සන්තස් උත්තනෝ මග්ගෝ අනිමිතෝ දැන් සියල්ලම අනිත්‍ය වශයෙන් කිසිම දෙයක් නිත්‍ය නැහැ. යද නිච්ඡන් තන් දුක්ඛං කියන ආකාරයට දුක්ඛ වශයෙන් බලමි භාවනා කරන කෙනාට ඒ භාවනාවෙන් භාවනාව තුළින් ලැබෙන ඒ தත්ත්වය ඒ මාර්ගයේ ඵලය එක්කින මේ අනිමිත්ත කියලා. ඊළඟට අප්පනේතෝ කියලා කියන්නේ දුක් වශයෙන් බලමින් හැමදාම දුක් වශයෙන් බලමින් ඒ විදර්ශනා කරන අයට ලබා ගන්නට පුළුවන් තත්ත්වයක්. ඉතින් මේ ආකාරයට ඒ පහළ සඳහන් වෙච්ච විවේක දස්සී පස්සේසු දිත්තේසුච නනියති කියන ආකාරයට මේ කිසිම දෙයක් දෘෂ්ටි වශයෙන් ගන්නෙත් නැතිව ඒ වගේම ආත්ම වශයෙන් ගන්නෙත් නැතුව බොහොම විවේකීව බොහොම නුවණින් යුක්තව හැම දෙයක් දිහාම බලනවා කිසිම ඒ දකින්න දේවල් පිළිබඳව අසන දේවල් පිළිබඳව ඒ කිසිම දෙයක දෘෂ්ටියක් කරගන්නේ නැතුව ඒ වගේම ඇලීමක් බැඳීමක් ඇති කරගන්නේ නැතුව බොහොම සහැල්ලුවෙන් හැම දෙයක් දිහාම බලනවා. ඉතින් මේ ආකාරයට තමයි නිරා ශක්තිය කියන්නේ උපසාන්ත පුජ්‍යලේ උපසාන්ත උත්තම හැම දෙයක්ම මේ ආකාරයෙන් අතීතය ගැන හිතලා පසුතැවිල්ලක් ඇති කරගන්නෙත් නැහැ අනාගතය ගැන යම් යම් අමුතු කෙලෙස් සහිත ප්‍රාර්ථනාවන් ඇති කරගන්නෙත් නැහැ හැම දෙයක්ම තාම නුවණින් යුක්තව සැහැල්ලුවෙන් බලලා දෘෂ්ටි වලට බහ ගන්න නැතුව කටයුතු කරනවා. අන්න ඒ ආකාරයට තමයි උපසාන්ත කුජලෝ ක්‍රියා කරන්නේ. ඒ උපසාන්ත නොවැච්ච කෙලෙස් බරිත කුජලෝ පොහොදුන් කුජලෝ මේ උපසාන්ත කුජලයන් ක්‍රියා කරන ආකාරයට පටහැනිව ක්‍රියා කරලා ජීවිත ආවාසනතාව තත්ත්වයට පත් කරගන්නවා. ඉතින් ඒ පුහුදුන් පුද්දලයන් වතෙන් මේ කාරණා තේරුම් අරගෙන ඒ උපසාන්ත පුද්දලයන් ගමන් කරපේ මාර්ගයන් ඔස්සේ ඒ මාර්ගයේ ඔස්සේ ගමන් කරනවා නම් කවදා හෝ දවසක ඒ උපසාන්ත බවට පත්වීමේ වාග්ය වාසනාව උදා කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ගාථාව පිළිබඳව කෙටි අදහසක් එලාවෙ හැටියට සිහිපත් කළේ අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා නැවතත් කරුණු සාකච්ඡා කරන්න මහන්සි ගනිමු. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං අපිට ඉතාමත්ම හොඳින් ඒ ගාතාව පැහැදිලි කරලා දුන්නා. ඒ ගාතාවේ විවිධ පදයන් පාලි වශයෙන් තියෙනා වූ අපිට එමනම් සාකච්ඡාවකට යොමු වෙන්න පුළුවන්. අපි ගෞරවනීය මේ සම්බන්ධව සිටනව කල්යන මිත්‍රෙන්ගෙන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ අදහස් තමන්ට තේරුම් අරගෙන තියෙන විදිහට දේවල් අපි කතා කරමු කියලා. විශේෂයෙන්ම මේ ගාථාවේ මූලපදය ගැන අපි හිතුවත් එම අර නිරාසත්‍ය අනාගතය කියන කාරණාවෙන් කියපු ඒ කාලය පිළිබඳව ගැන කතා වෙච්ච නිසා අපි පොඩ්ඩක් හිතලා බලමු මේ කල්යන මිත්‍රෙන් අහලා මොකද්ද මේ අතීත අනාගත වර්තමාන කියලා කිව්වන් පස්සේ අපි මොකද්ද ඒ කාරණාවදී අපිට මොකද්ද තේරෙන්නේ කොහොමද අපි තම තමන් එක ගන්නෙ කොහොමද කියන දේ මට ඒ කාලය පිළිබඳ ගැටලුව පොඩ්ඩක් निराකරණය කරගමුද කියලා හිතුණා අතීත අනාගත වර්තමාන කියලා ගමන් පස්සේ මේ මෙතන ඉන්න මේ ධර්මයේ හැසිරෙන පුද්ගලයෝ ස්වාමීන් වහන්සේ කරුණාකර මයික් එක මියුට් කරගන්න කරුණාකර මයික් එක මියුට් කරගන්න වහන්සේ නැවත කතා කරනකොට මයික් එක ඔන් කරගමු කොහොමද අපි කොහොමද අපි මේ මේ කාරණාව කල්පනා කරන්නේ අතීත අනාගත වර්තමාන කියන දේ තමන් තමන්ගේ මට්ටමට කොහොමද දකින්නේ කියන කාරණාව පොඩ්ඩක් අපි කතා කරමු බොහොම කෙටියෙන් කවුරු මට කවුරු හරි එකතු වෙන්න පුළුවන් කල් ආරි මහත්මයා එකතු වෙන්න අපිට ආරම්භය ලබා දෙන්න හරි මාත්මය අපිට ඇහෙන්නේ නැහනේ. මං විශ්වාස කරනවා මං කියපු දේ ඇහුණා කියලා කට්ටියට. චිත්‍රා මාත්මයෙන් මං කතා කරපු දේ ඇහුණාද? තෙරුවන් සරණයි. ආත්මයට ඇහුන්නේ නැතුව ඇති මං හිතන්නේ. හොඳයි චිත්‍රාජ් පස් මහත්මිය කරුණා කරලා අපිට ඔව් මම කියන්නේ ඇහඳල් මාත්නම් ඔව් දැන් එහෙනවා කතා කරන්න මම ඉන්ද්‍රිය මාත්මය මේ අතපසල සිද්ධාන්ත මේ අතීත අනාගත වර්තමාන කියන දේන් මාත්‍රිකා මතන සිටින විදිහට අපි මේ මේ මොහොතේ කියන්නේ මේ මේ මේ මොහොතේ ජීවත් වෙන්නේ නැතුව අපේ හිත හැම වෙලාවෙම අතීතයේට දෙව එක්ක පෙර කලින් මේ මොහොතේ කලින් සිදුවු දේවල් අපේ මතකයේ මතකයේ පවතින මේ මොහොතේ කලින් සිදුවු දේවල් වලට ඒ වගේම සිත අනාගතයට මේ මොහොතෙන් පැනලා අනාගතයේදී මේ අපි අපි සැලසුම් කරන තත්ත්වයට ඉස්සරහට දිවයන් ගතියක් තියෙනවා. ඉතින් මම මම තේරුම් ගත්තේ අතීත අනාගත වර්තමාන කියන දේ ඒකයි මම තේරුම් ගත්තේ. එහෙම නැත්නම් අපේ අපේ මේ විශ්වාසයක් තියෙන අපේ දෘෂ්ටියක් තියෙන අපි පෙර පෙර භවයක ජීවත් වුණා පෙර මෙතන එන්න කලින් පෙර ජීවිතයක් තිබුණා ඒ වගේම අපි මෙතනින් මැරලා ගිහිල්ලා තවත් තැනකට යනවා අනාගතයේ තැනකට යනවා කියන හැම වෙලාවෙම මේ සිත මෙතන මේ මොහොතේ පවතින්නේ නැතුව අතීතයටත් අනාගතයටත් දිව යන ගතියක් තියෙනවා ඒකයි කියලා මම හිතාගත්තේ මෙතන මේ මේ ගාථාවේ සඳහන් වෙන විදිහට අපි හැම වෙලාවෙම අතීතයේ මේ පංචස්කන්ධයක් අතීතයේ තිබුණා මම කියලා මගේ මේ පෙරම වේකම ජීවත් වුණා මගේ මේ පංචස්කන්ධයේ එතෙන් ඇවිල්ලා මෙතන මෙතන දැන් පවතිනවා මේක එතනින් ඇවිල්ලා ගිහලා තවත් තමයි ඒ ඒ ඉතේ පවතින ඒ විශ්වාසය තමයි මේ අතීත අනාගත වර්තමානයේ කියලා මේ මොහොතේ අපි ජීවත් වෙන නැතිකමේ ඇති වෙන ඇති වෙන අදහසක් කියලා මම හිතන්නේ තේරුම් ගන්නයි. හොඳයි තේරුම් ගන්නයි. හොඳයි බල මම මේ ප්‍රොෆෙසර් මේ කාරණාව විශ්මත කරන්න හිතුවේ මේ අතීත අනාගත වර්තමාන කිව්වම අපි බොහෝ දුරට අර ලොකු කාල පරාසයකට අදහස් යොමු කර ගන්නවනේ. ඉතින් ඒකේ වරදක් නැහැ. ඒකත් අතීත අනාගත වර්තමාන තමයි. මේ පුංචි කාලේ ගැන එහෙම නැත්නම් ගිය අවුරුද්ද එහෙම නැත්නම් විවිධ විවිධ කාල ගැන ඊගාට අනාගතේ රිටයර් වුණාම පස්සේ ගැන ඒවක් අනාගත නමුත් දැන් අපි මේ මේ මට හිතුණා අපි මේ එතෙන්දී මේ නිරන්තර භාවනා කරන උත්සාහ කරන පිරිසක් හැටියට මෙතෙන්දී අපිට පුළුවන් නම් ඒ භාවනා කරන මොහොතක සිදුවන්නා වූ තත්ප්‍රේත ඒ ෂණයට මේක යොදා ගන්න අතීත අනාගත වර්තමාන කියන දේ ඒ ඡනේදී යෙදෙන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් ඒකට වාර් මහත්මයා කියපු දේ බොහොම උදව් වෙනවා. මේ මොහොතේදී මේ මොහොතෙන් පෙර තිබුණා වූ මොහොතක් අතීතයත් ඉදිරියට ඇත්තා වූ මොහොතත් අනාගතයක් හැටියට දැක්කොත් ඒ අනාගතයේ මම මේ අතීතන් නානුසෝචති කිව්ව දෙයින් මට තේරුණේ මේ අපි මේ එහෙම නැත්නම් මේ එහෙම නැත්නම් අපි අති අනාගතේ ප්‍රාර්ථනා කරනවා කියන්නේ අපි කිසියම් භවයක් හදා ගන්නවානේ අපි දැන් දැන් මෙතන භාවනා කරනවා මේ මොහොතේදී ඊනම් හිතනවා මේ භාවනා කරන ගමන් ඊගා මොහොතේදී වෙන දෙයක් එහෙම නැත්නම් අපිට මොහොතකට හරි භාවනාවෙන් නැගිටලා කරන්න යන දෙයක් ගැන අපි හිතනවා නම් ඒ කියන්නේ භවයක් නැවත හදා ගන්නවා කියන එකනේ අර මේ මාතර ශ්‍රීනානාරාම ස්වාමීන් වහන්සේ මතක් කළ විදිහට භව ද්ව සංඥා ද්ව සංඥාවක් ඇතුව අපි ඊගා මොහොතක් ගැන හිතනවා කියන්නේ භවයක් හදා ගන්නවා කියන දේ. ඉතින් ඒ ඒ අතීත අනාගත වර්තමාන කියන දේ ඒ විදිහට දකින්න පුළුවන්. මම හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වෙන්නේ නැති මයික් එක මියුට් වෙලා නැහැ කියලා. ස්වාමීන් වහන්සේ මයික් එක මියුට් කරන්නේ අර මයික් එක මයික් ඔය මයික් කියලා එක එක ක්ලික් කරන්න හම්බුනේ. එතකොට රතු ඉරක් මැදින් වැටෙනවා. එතකොට ඒක මියුට් වෙනවා. අර මයික් එක වගේ පේන එක එක සැරයක් ක්ලික් කරන්න. එතකොට රතු ඉරක් මැදින් වැටෙනවා. තාමත් නන්නේ. ඒ ධන එකතු කිරීම ලකුණක් තියෙනවා හැමදෙන්නේ. ඒ එකතු කිරීම ලකුණට වම් අත පැත්තේ තියෙන්නේ මයික් එක වගේ එක. ඒක ක්ලික් කරාම හරි. ඈ. හොඳයි. ඉතින් එන්නේ ඒ කාරණාව ගැන අපිට අවධානය යොමු කරන්න පුළුවන්. අපි දැන් මම මට දෙයක් කියන්නවා. ආ හොඳයි. හොඳයි කතා කරන්න කාන්තාව. සමිනා ඔව් සමිනා සෙත් හැමදාම තේරුවන් සරණයි. අත් මම ඒක අරගෙන තියෙන අර බද්ධේක රස සූත්‍රේ කතාවක් තියෙන තියෙන විදිහට මම මෙතන හිතන විදිහ තමයි බද්ධේකම් රස සූත්‍රේ කතාවක් කියන්නේ එක රැක් ඉන්නවා කියලා හිතුවොත් මේ අතීත අනාගත කියන මේ අපි නිතරම හිතන්නේ අපේ හිත පුරුදු වෙලාම තියෙන්නේ අතීතයට යන්න හරි අනාගතයට යන්න හරි. ඒක තමයි අපේ හිතේ ස්වરૂපය. නමුත් අපි හරියටම අපි ජීවත් වෙන ඒ බද්දකරස් සූත්‍රයෙන් මම අරගත්ත අදහසක් කියන්නේ අපි ජීවත් වෙන්නේ අද විතරයි කියන වගේ හැඟීමක් ඉදිරියට දියුණු කරගෙන අපි මේ අපේ හිත අපිට අතීතයට අනාගතයට යවන්න නැතුව හදාගන්න පුළුවන් විදර්ශනා භාවනාවෙන්ම විතරයි කියන එක වගේ හැඟීමක් තමයි මගේ මං තීරණය කරගෙන මං හිතා හිතලා තියෙන්නේ මං හිතින් දන්නේ හරි වැරදි අර අපේ චිත්‍ර මහත්මිය කියලා දෙනවා නම් පෙරවන් සරණ හොඳයි හොඳයි බොහොම බොහොම බොහොම හොඳයි ඔබතුමිය මතක් කරේ මේ එක දවසක් ජීවත් වෙනවා නම් කියන ජීවත් වෙනවා කියන අර්ථය වගේ ඉතින් ඒ මම හිතන්නේ ඒක හොඳ ඒකත් හොඳයි අර මේ මම කල්පනා කරේ ඊටත් මම මන්ද මම කියන්න උත්සාහ කරේ තේරුණාද නේ මම කිව්වා මේ මොහොතේ මේ මොහොත තමයි තියෙන්නේ වර්තමානයේ ඒ මොහොත තත්පරෙන් ඉහළ තත්පරේ නැත්නම් මිලි සෙකන්ඩ් එක අතීතේ ඒ තත්පරෙන් අනාගතේ තියෙන සෙකන්ඩ් එක ඒ අනාගතේ වගේ තත්වයට කල්පනා වෙන්න ඕනේ හැබැයි එහෙමයි කියලා මම හිතන විදිහ දැන් මට හිතනවා එහෙමයි කියලා මම ඔන්න අතීතය ගැන හිතන්නේ නැහැ මම අනාගතය ගැන හිතන්නේ නැහැ කියලා හිතලා දැඩි තීරණයක් අනුව කටයුතු කරන්න උත්සාහ කරනවා කියන එක එක්තරා ආකාරයකට ප්‍රැක්ටිකලුත් නෑ. ඒක මේ කෙරෙන දෙයක්ුත් නෙවෙයි කියලා. මොකද මේ පුද්ගලෙක් හැටියට පවතිනව මට මේ අතීත අනාගතයක් තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ වර්තමානයේ ඉන්න තමයි භාවනාවකදී. නමුත් ඒ අතීතය අනාගතය කියන දේ පවතින්නේ මේ ඒකට අදාළ ප්‍රත්‍යයන් අදාළ හේතු තියෙන නිසා. එහෙනම් ඒවා නැති වෙන්න ඕනේ. ඒ නැති වෙන්න නම් අර ඔබතුමී කියපු තැනට එනවා. ඉතින් ධර්ම දැනුමෙන් භාවනාවෙන් විදර්ශනාවෙන් ඒ දැනුම හරිපත් මම කියන්නේ දැනුමෙන් නෙමෙයි අපේ හිතේ ස්වરૂපේම දැන් ওই ලලිත් මහත්තයා කියපු විදිහ එකමයි. يعني අපේ හිත කියන එක හැම වෙලාවෙම හරිත පුරුදු වෙලා තියෙන්නේ අතීතේ අනාගතේ ඉන්නමයි. වර්තමානයේ ඉන්න හිත පොඩ්ඩක්වත් කැමති නැහැ. නමුත් කිසිම දවසක අපි මේක අදිෂ්ඨාන කරලා මම අතීතේ හිතන්නේ මම අනාගතේ හිතන්නේ කියලා අපිට අපි මේක නිකන් බලෙන් බලෙන් මේක දෙන්න හැදුවට හිතට කවදාවත් මේක කරන්න බෑ. අපි විදර්ශනා භාවනාවේ භාවනාවෙන් විතරම වර්තමානයේ දැන් බලන්න අපි ආස්වාස ප්‍රසවාස කියන භාවනාවේ ඉන්නවා නම් අපිට අපිට අතීත ඒ ඉන්න වෙලාව තුළ අපි අතීතවත් අනාගතේවත් නැහැ. නිසා මම හිතනවා හිතට හිතේ ඒකත් පුරුදු කරගෙන යනකොට පුරුද්දෙන් මිසක් විදර්ශනා භාවනාවෙන් මිසක් අදිස්ත්‍යාණයෙන් හිතලා මේක කරන්න බෑ කියන එක මේක හිතේ ස්වરૂපය කියන එකක් තමයි මම හිතාගෙන ඉන්නේ. පෙරවන් සන්නල් වහන්සේ. තෙරුවන් සරණයි. බොහොම හොඳයි. ඒ හොඳයි. ඒක අර තමයි මම කියාගෙන හිටියේ. ඒක බොහොම පිං. ඒ ඒ අදිස්ථාන කළ බෑ. ඒක අර මේ ධර්ම ශ්‍රවණයෙන් භාවනාවෙන් තමන්ගේ ප්‍රඥාවක් ඇතිට આવොත් එහෙම මේ අතීතයක් කියලා අතීතේ අතීතයක් තියෙන්නේ පුද්ගලෙක් හිටියොත් මම හිටියොත් තමයි මට මම කෙනෙක් ඊයේ ඉඳලා තියෙන්නේ. මම මම ඉන්නවනම් තමයි මම කෙනෙකුට අනාගතයකට යන්න පුළුවන්. ඉතින් ඒ ඒ දිට්ඨීන් කැඩීමත් සමග මේ පුද්ගලයෙක් නැතේ හේතුඵල නිසා හැමදේම ඇති වෙනා ඒ මොහොත නැති වෙනවා කියලා තත්ත්වේ වගේ ඒ දැනුමක් ප්‍රගුණ වෙනකොට සමාලාට අතීත අනාගත වර්තමාන කතාවක් කෙන් පොඩ්ඩක් ඈතට යාවි. ඉතින් ඒක ක්‍රමක්‍රමයෙන් වෙන දෙයක් වෙන්න පුළුවන්. භාවනාවෙන් හේතුවෙන් ඔබතුමී කිව්වා වගේම අපි ඒ කාරණාව ගැන තව පොඩ්ඩක් කතා කරන්න කවුරුහරි හැදුවා මං හිතන්නේ. සමහරවිට මම ඒකට අර අර ධර්මයේ කිව්වා වගේ මේ මෙතන මේ කරන්නේ ඉන්නවා කියලා හිතන තාක්කල් අපිට අතීතය අමතක කරන්න බෑ කියලා මට හිතෙනවා. මොකද මේ මම කියන කියන මේ කරන කේසා ඇති වෙලා තියෙන්නේ අතීතයේ තියෙන අතීතයෙන් ඒක අතීතයෙන් තමයි මේක ගොඩනැගිලා කියලා මේ සංඥාවලින් එකතු වෙලා මේ එක එක දේවල් එකතු වෙලා මේ මාමය කියන කරන්නා කියන කෙනා හැදිලා ඉන්නේ අතීතයේ තියෙන එක්ස්පීරියන්ස් වලින්. ඒක ඒ කරන කෙනෙක් ඉන්න තාක්කල් අතීතයේ කියන අමතක කරන්න බෑ. ඒකකොට අතීතයේ අමතක අමතක කරන හැම වෙලාවකම මේ මා කියලා මේ කර කෙනාට ඇත්තටම මේ චැලෙන්ජ් එකක් ඇති වෙනවා ඒ ඒකට තියෙන බය නිසා මේ අතීතේ කවදාවත් එහෙම හිතලා මම අතීතය අමතක කරනවා අනාගතයෙන් වෙන් වෙනවා මම මෙතනම ඉන්නවා කියලා අර කරන්නේ ඉන්න තාක් කාල අපිට මේ අතීතය අනාගතය අමතක කරන්න බෑ කරන කෙනෙක් නැති වෙන්නේ මේ මොහොතේ පමණයි එතකොට මේ මොහොතේ ඉන්න නම් මේ කරන කෙනා නැති වෙන්න ඕන. එතකොට අතීතය අනාගතේ අමතක කරන්න උත්සාහයක් ගත යුතු ගත වෙන්නේ නැහැ. මෙතන කෙනෙක් නැත්නම් උත්සාහයක් ගන්න තාක්කල් මේ අතීතයේ අනාගතේ අපට කරන්න ගන්න කෙනෙක් ඉන්න නිසා කියලා මම හිතන්නේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ඊතුරු කොටස ගැන හිතුවොත් ඒක අර විවේක දැස්සි පස්සේ සුකින කාරණාවෙදිත් කියවෙනවා අර අතීත ස්පර්ශය අනාගත උද වර්තමාන උද ස්පර්ශයෙන් වෙන්කොට දකිනවා. අනාගත ස්පර්ශය අතීතත් ප්‍රතිඋත්පන්න ස්පර්ශයෙන් වෙන්කොට දකිනවා. වර්තමාන ස්පර්ශය අතීතයෙන් ස්පර්ශයෙන් තනාගත සවසන දෙනකොට දකින්නවා කියන වගේ කාරණාවක්. එතකොටත් ඉතින් අපිට ඔය දැන් කතා කරපු දේම තමයි පැහැදිලි වෙන්නේ මේ අතීතයේ කිසියම් ස්පර්ශයක් වුණා නම් ඒ ඒ හේතු නිසා ඒ ස්පර්ශය ඇතුළේ ඒ නිසා මේක නැති වෙච්ච දෙයක් කියන විදිහට ඒක අතීතයේ පැවතුණා වූ වර්තමානයේ තුල වෙච්ච දෙයක් ඒතනම ඒක නැති වුණා වර්තමානයේ දැන් යමක් සිදු වෙනවා නම් ඒක ඒ විදිහම නැති වෙනවා අනාගතයේ යමක් සිදු වෙන්න තියෙනවා නම් ඒක ඒ හේතු නිසා ඇතුළේ ඒ හේතුල නැති වෙනවා මිසක් ඒ තුනේ සම්බන්ධයක් සීක්වන්ස් එකක් ඇතුළු සම්බන්ධයක් ඇතුළු වෙන දෙයක් නෙමෙයි කියන අවබෝධය ඇතිවීම වැදගත් කියන කාරණාව වෙන්නේ නැති එකෙන් කියන්නේ කියලා අපි හිතනවා. අපි ඒක ඒ කොටසේදී නම් තව ගොඩාක් දේවල් සාකච්ඡා කරන්න තියෙනවා. ඒකේ කියවෙච්ච දේවල් ගොඩාක් තියෙනවා. ඊර්ෂ්‍යා මච්චේ වගේ දේවල් අපි ඒවා කතා කරන්න ඕනේ. ඒ නිසා මීට කලින් මේ කාරණාවන් ගැන තව ටිකක් යමක් අපිට එකතු කරගන්න අපි කැමති සාකච්ඡා මණ්ඩපයට යොමු වෙන්න ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වෙලා ඉන්නවා තාම ස්වාමීන් වහන්සේලාට යොමු වෙන්න පුළුවන් මේ කියනව කාරණාවන් ඔස්සේ අපිට තවත් දේවල් උන්වහන්සේ පැහැදිලි කළ දෙවි එකතු වෙන්න පුළුවන් කට්ටියට තමන්ගේ අදහස් වලින් ප්‍රශ්න වලින් එහෙම එකතු වෙනවා නම් බොහොම අගය කරනවා ඒවන් සර්ණයි ගාමිණී සම්මානයෙන් ඇතුළේ හැම දිනකටම ගුණවලෙක් වශයෙන් නෙමෙයි නමුත් ක්‍රම වන්දනා රටේ තවත් කෙනෙක් විදියට අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්නේ මේ දේවල්. එනිසා ඕනම වෙලාවක මොන හරි වරදක් තියෙනවා නම් ඒ ගැන පෙන්වා දෙනවා නම් හැමදෙනාම පොඩකින් චිත්‍රවාදී පොඩකින් පොඩකින් පොඩකින් ඒ ඔබතුමිය කියපු කාරණාව ඒ කියපු දේ මේ ඔබතුමියට පමණක් නෙමෙයි අනිත් හැමෝටම සාධාරණ නිසා මම ඔබට ස්තුති වන්දනා ඔය දේ කිව්වට එතුමිය මතක් කරේ එතුමිය පමණක් නෙමෙයි අනිත් හැමදාම මේ මම කියපු දේ කියන දේවල් ආදි මාත්මයා මම කියන දේවලුත් අපි ඒ විදිහටමයි ගන්නෙ මොකද පොඩි කියනවා නම් අපේ ස්වාමීන් වහන්සේගේ සමාන දන්නේ වහන්සේ මොකම මේ ගන්න යනවා කියලා එහෙම වැඩියට ගන්න එපා අපේ හැමෝටනේ මම නම් මෙතන සම්බන්ධ වෙන සියලුම ස්වාමීන් වහන්සේලා පවා වෙනත් කල්යාණ මිත්‍රයන් අපි විවිධ විවිධ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා. ඒ අය පවා සලකන්නේ චිත්‍රාරාජ පරමහත්මිය කියපු තැනින්ම තමයි. සියල්ලම දන්න අය මේ ඔක්කොම මේ අරහත් රහතන් වහන්සේ කෙනෙක් කියනවා කියන මට්ටමට ගන්නේ නැහැ. ඒ දේ අරගෙන මට ගැළපෙනවා නම් මට ඒකින් ප්‍රයෝජනක් වෙනවා නම් ගන්න එක තමයි කරන්නේ. එනිසා චිත්‍රාජ පරමහත්මිය මම කියවි කාරණාව අපි කාටත් පොදු කරගමු. ඒකේ මම හිතන්නේ අපිට මේ සැහැල්ලුවක් ඇති වෙන්න ඕනේ මේ මෙතන මේ සාකච්ඡා මණ්ඩපයක් හැමෝම සම්බන්ධ වෙන හැමෝම අදහස් ප්‍රකාශ කරන කියලා ඒ සැහැල්ලුව ඇති කරගමු අපි මේ ගුරුවරයෝ ඉන්න තැනක් නෙමෙයි මෙතන කික කාරණාව. අපි අත් වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පවා අපත් සමගම මේ ගාමේ මේ සංසාර ගමන කෙලවර කර ගැනීමට උත්සාහ දන්නා පිරිසක් හිටියට දකින්න කියන කාරණාව. උන්වහන්සේලාට විශාල ගෞරවයක් තියෙනවා මොකද අපිට විදි ධර්මයේ දාන්න නිසා අපි උන්වහන්සේලාගෙන් කොටස් දැල් ඉගෙන ගන්නවා. එසේ නමුත් ඒ කියන දේවල් වුණොත් Tamanට ගැලපෙනවා නම් ඒව වැරදි නෙමෙයි. සමහර දේවල් හරි වුණත් අපේ එක යනවා අතර ගැලපෙන්නේ නැහනේ. ඒ වුණොත් ඒක පැත්තක තියෙනවා. ඉතින් ඒ විදිහට දැන් තමයි අපි ඉඳගෙන සාකච්ඡා මේ සම්මේතු මේ සමන සිතුනේ කරනව සියලුම සාකච්ඡාවල මේ විදිහටමයි කෙරෙන්නේ කියන කාරණාව මතක් කරන්නත් ඕනේ. ඉතින් චිත්‍රායත සමාධියේ බොහොම පිං ඒක ඔබතුමී නිතරම කියන තියෙන ඒ කාරණාව මම කිව්වේ නිතරම අපිවත් කමක් නැහැ. මොකද ඒක ඩිෆෝල්ට්. ඒක ඩිෆෝල්ට් ෆැක්ට් එක. That's how it we work here. Thank you. තේරුම් ගන්නයි. ගරුණීය සාමනාතය අපිට හොඳට තෝරලා දුන්නා මේක බලන්න ඕන හැටි. අපි මෙතන හුඟක් මනස යොමු කරන්න ඕනේ ඇත්තටම මේ මම මගේ මගේ ආත්මය කියන මේ දෘෂ්ටියෙන් අයින් වෙලා මේවා දකින්නේ කොහොමද කියන එක. සාමාන්‍ය විදිහට අපි මෙන්න හිතුවොත් මම මේ විදිහට දැක්කම මගේ මනස තුළ මෙහෙම වෙනවා කියලා අපි බලන අපිට ඒක නොපෙනියන්න ඉඩ තියෙනවා. නමුත් පොදුවේ බැලුවොත් සමහර විට අපිට තේරෙන්න පුළුවන් ඕනෑම මනසක විඥානය සහිත ඒ කියන්නේ මේවා ගාන සංඥාවෙන් ගන්නෙ නැතුව විඥානයත් විනාශ වෙනවා මනසත් වෙනස් වෙනවා නමුත් විඥානය සහිත ඕනෑම මනසක උපශාන්ත බව නැති වෙන්න හේතු වෙන දේවල් මේවා කියන එක විදිහට දකින්න උත්සාහ කරොත් ඒක වැදගත් කියලා හිතෙනවා. ඒ වගේම දැන් අනාගතය අතීතය වර්තමානය කියන දේ දේ ඇත්තටම තේරුමක් නැහැ අපි මේ වචනවලට දැම්මට මේවා ශනිකව සිදුවෙන දේවල් ශනිකව අනාගත අතීතයට යනවා වර්තමානය නැවත අනාගතයට යනවා ඒක ශනිකව සිදුවෙන වෙනසක් දකින්න උත්සාහ කරන ගමන් මේ ඒ ඒ මොහොතේ උපශාන්ත බව නැති වෙන හැටි. එතකොට අනාගතය කියන එක අපි දැනගන්න වර්තමාන මොහොතේ පවදන් අර සංඝාතිකේ ගාථාව ඉතාමත් මගේ කරන ගාථාවක් මම අර අතීතං නාම සෝචාතිකේ ගාථාව ඒකට වර්තමානයේදී මනසේ උපශාන්ත බව නැති වෙන්නේ ඒ වර්තමානයේ ඉන්න කියන එක ප්‍රඥානවත් අපිට දේශනා කරලා තියෙන්නේ ඇත්තටම මේ වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ සතිය කියන එක. සතිමත් වුණොත් තමයි අපිට දේවල් තේන්න ගන්න. එහෙම නැත්නම් හැම මොහොතකම සතිමත් නොවුණු ඕනෑම මොහොතක අපේ මනස මේ අපේ කියන රයිට් කරමු ඕනෑම මනස ඉතිහාරي අල්ල ගන්නවාමයි. ඒ වර්තමානයේ සතිමත් වුණාමයි අපිට ඒක තේරෙන්නේ. දැන් මේ මොහොතේ මම හිතියට මම අල්ලගෙන ඉන්නේ අනාගතයයි අල්ලගෙන ඉන්නේ අතීතයයි කියන එක තේරෙන්න වර්තමානයේ සතිමත් බව ඉතාමත්ම අවශ්‍යයි කියන එක දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට මනසක උපශාන්ත බව නැතිවීමට කියන වචනය අපි පාවිච්චි කරනවා නම් අර පුද්ගල භාවයෙන් අයින් වෙලා ඒ මනස ඕනම කෙනෙක්ගේ වෙන්න පුළුවන් මගේ වෙන්නත් පුළුවන් තවත් කෙනෙක්ගේ වෙන්නත් පුළුවන් ඒ උපශාන්ත බව නැතිවීමට හේතු වන්නේ මේ විදියට නේද කියන එක ඒ ආකාරයෙන් දකින්න උත්සාහ කළොත් එතකොට අර දෘෂ්ටි වශයෙන් ගන්නද දෘෂ්ටියෙන් අයින් වෙලා මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටියෙන් අයින් වෙලා දකින්න ඉඩ තියෙනවා කියන එක හැම වෙලාවකම දෙයක් ගැන මානසිකාර කරනකොට ඕනෑම මනසක පොදු ඒ මනස අරගත්තාම ඒ මනසේ ප්‍රශාන්ත බව නැති වෙන්න හේතු වෙන දෙයක් විදිහට දකින්න එක ඉතාමත්ම අවශ්‍යයි කියන එක දැනට තේරුම් අරගෙන තියෙනවා ඊළඟට උන්වහන්සේ අපිට කාය විදේක චිත්ත විදේක උත්පති විදේක වශයෙන් මේ කරලා දෙන්න පුතෙන් <laughs> ඇත්තටම මේ වර්තමානයේ ජීවත් වෙනවා කියනකොට දැන් කාය විවේකයේ කියන එක ඒක ගැන අපි මේවා විස්තර කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපි අපේ යන්න අපි දකින්න බලාපොරොත්තු වෙන දේ උපති විවේකයේ කියන එක නිවන කියන එක. ඒකට මේ විවේක අතරින් උතුම්ම දේ ලබන්න නම් උපති විවේකේ ලබන්න අනිත් විවේක දෙකම අවශ්‍යයි කියන එකත් ඒකත් මට නෙමෙයි මනසකට අවශ්‍යයි කියන එක අපිට තේන්න ඕනේ. එතකොට තමයි අපිට මේ උපතිවිවේකයේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඕනෑම මනසකට යොදවලා ඒ දේ තේරුම් ගත්තොත් පමණයි කියලා මට හිතෙනවා මේ දෘෂ්ටි වලින් අයින් වෙනවා කියන එක පංච ඉන්ද්‍රයන්ට අරමුණු වෙන දේවල් වර්තමානයේ ඒ මොකද ඒ දේවල් සිදු වෙන හැටි කොමන් හිතට කියන්නේ මගේ හිතේ විතරක් නෙමෙයි ඕනම හිතක ඒ දේ සිදු වෙන හැටි සිදුවෙන්නේ මේ විදිහට නේද කියලා දකින්න උත්සාහ කරොත් අපිට පුළුවන් වෙයි කියලා හිතෙනවා මේ මනසක උපශාන්ත බව නැතිවීමට මේ කරුණු හේතු වෙන හැටි තේරුම් ගන්න. තේරුම් ගන්න. හොඳයි. තේරුම් ගන්න චිත්‍රායි පස්මාත්මිය. තේරුම් ගන්න බොහොම පිං. අපි සාකච්ඡාව තව ටිකක් ඉස්සරහට යමු ඒ සේවේ. දැන් මේ විවේක දස්සී පස්සේසු කියන තැන තවත් කියවන කාරණාවක් තමයි මේ රාගෙන්, ద్వේෂයෙන්, මෝහෙන්, ක්‍රෝධයෙන්, උපනාහයෙන්, මක්කෙන්, පලාසෙන්, ඉර්ෂ්‍යාවෙන්, මච්චරියෙන්, මායාවෙන්, සාරම්භේ ස්තම්භයෙන්, මානෙන්, අතිමානෙන්, මදෙන්, ප්‍රමාදයෙන් ඒ ආදී කෙලෙස් කෙලෙස් කෙලේශයන්ගෙන් වෙන් වී ඉඳීම විවේක දස්සී කියන වගේ අදහසක්. එතකොට මේ කිව්වා වූ බොහෝ දේවල් අපි අර වස්තුපම සූත්‍රයේ ඉගෙන ගන්න කොටත් අපි ඉගෙනගෙන තියෙනවා. වෙනත් තැන්වලදීත් අපි ඉගෙනගෙන තියෙනවා මේ කිව්වා වූ උපක්ලේශ හැටියට අපි ඉගෙන ගත්තා මේවා මේ චිත්ත උපක්ලේශ ධර්මයන් හැටියට අපි ඉගෙනගෙන තියෙනවා. ඍතුකාණේ හම්බුනේ පොත්වලින් පවා. ඉතින් මේ ආකාරයේ උපක්ලේශයන් වලින් තොර වෙලා ඉඳීම විවේක දස්සී පස්සෙසු කියන අදහසයි. එතකොට එහෙමනම් මේ ආකාරයේ උපක්ලේශයන් හිතේ තියෙනවා කියන්නේ විවේකයක් නැහැ කියන එක. එහෙමනම් භාවනාවකදී අපි ඔය කිව්වා වූ කාය විවේකයක් ඇති කරගෙන ලබා ගන්න යන්නේ මූලික වශයෙන් චිත්ත විවේකයනේ. ඒක ප්‍රතිඵලයක් හිතෙන්නේ යම් කිසි දවසක උපදි විවේකයක් ලැබෙන්නේ. එතකොට ඒ කාය විවේකයක් ඇතුව චිත්ත විවේකයක් ගන්න උත්සාහ කරන අවස්ථාවේදී අපිට ඔය කිව්වා වූ උපක්ලේශයන් ඇතිවීම නිසා තමයි මේ හිත උද්දච්චයකට ගිහිල්ලා හිත අර දෝලණය වෙන තත්යකට එන්නේ අතීතයත් වර්තමානයත් අනාගතයත් අතර. එතකොට මේ தત્ත්වේ වෙන්නේ එහෙමනම් මේ කිව්වා වූ කිසියම් උපක්ලේශයන් හිතේ තියෙන නිසා. එහෙමනම් ඊටාම වැදගත් වෙනවා මේ උපක්ලේශයන් අඳුනා ගැනීම. මගේ හිත තුළ මේ වගේ දේවල් තියෙනවාද? ඒවා ඒවා සඳහා අවශ්‍ය මූලික ප්‍රත්‍යය තියෙනවාද කියලා. ඒ කියන්නේ ඒ සඳහා අවශ්‍ය වූ පසුබිම මගේ හිත තුළ තියෙනවාද? දැන් මතුවලා නොතුණත් අවශ්‍ය දේවල් අවශ්‍ය මූලිකාංග ලැබෙනකොට ඉස්මතු වෙන්න ඒ දේවල් මගේ හිත තුළ ශක්තියක් හැටියට කොහේරි තියෙනවද කියන කාරණාව දැනගෙන ඒ ආ නැති කිරීම සඳහා ප්‍රතිපදාවක් ඇතුව කටයුතු කිරීම වැදගත් කියන කාරණාව මට හිතුණා. මම අද මේ අපේ මේ සාකච්ඡාවට ඊටාම ගෞරවයෙන් අවුරුදු ගණනාවකට පස්සේ පිළිගන්නවා අපේ කල්යාණ මිත්‍රයා. මේ මේ මාධව මහත්මයා. බොහෝම කාලයකට පස්සේ ලොකු විවේකයක් අරගෙන ඉඳලා නැවතත් අපිත් සමග අද එකතු වුණා මම එතුමා සම්බන්ධව ඉදි ටික වෙලා කතා නොකර හිටියා මේ අපි කරන්න මොකද කියලා පොඩ්ඩක් අවබෝධ වෙනකන් මේ මම කියපු කාරණා සම්බන්ධ එකතු වෙන්න පුළුවන් නම් වඩාත්ම සතුටුයි. එසේ නැතත් ඔබතුමාට මේ වෙනවා යමක් අපිට සමග එකතු කරන්න ඔබතුමාගේ කටහඬ අහන්නත් කැමතියි. මේ සම්මතබුස්තරනේ කාටවත් බොහෝ මම ගැනගෙන හිතන එක මේ ගොඩක් කාලයකට පස්සේ ඇත්තම මේ ඔබගේ ඇවිල්ලා මේ සම්බන්ධයෙන් මේ අර කවුරුත් මේ අර කවුරුත් මෙතන කතා කරා වගේ අර කවුරුත් මේ මේකේ පරදයකට කිහිල්ල නැහැ. ඉතින් අපි ඇත්තටම ඔක්කොම කරගන්නවා. ඒ අතරම ඇත්තටම මම ඇත්තටම මේව සහභාගී වෙන ලොකුම හේතුව තමයි අර අපි හිතපු නැති පැටි. ඒ කියන්නේ කවුරු හරි වෙන කෙනෙක් භාවනා කරලා අපි හිතපු නැති පැටි අපිට මේවෙන් මේ එකතු කරගන්න පුළුවන්. අපි සමාන වේවා නැත්නම් අපි යම් කිසි පස්සරයක් ඇතුළු වේවා. ඒ අපි යම් කිසි ඒ කියන්නේ අපේ ප්‍රාර්ථනාවෙන් තුන මේ අපේ ප්‍රාර්ථනා වෙන්න ඕනේ කොහොමද මේ අනුසය ධර්මයේ හේගේ තරගෙන මේ ඒ ටික කොහොම හරි කෙලස් ටික ගති කරගන්න. ඒ යන ගමනේ ඒ යන ගමන තුල මේ ඔය ගොඩාක් වෙලාවට ප්‍රශ්නයක් එනවා මේ සමන්ට මේ මේ දේවල් තියෙනවා කියලා මේ මොකද මේ අපි ගොඩාක් වෙලාවට මේ අපේ විඥානයේ විසින් අපි මේ ඒ ජන්තිස් දෙයක් වැරදි කියලා දන්නවනම් අපි ඒක කරන්නේ. අපි ඇත්තට මේක හොඳයි කියලා හිතලා තමයි දේවල් අපි මේ කරගෙන යන්නේ අපි සංසාරෙ දිගටම යන්නේ ගොඩක් ලාට මේ හොඳ දේවල් කරගෙන වගේ එකයි මම හිතන්නේ. අර ඒ වගේ ධර්ම පවා මේ කට්ටියගේ මේ සාකච්ඡාව තුළින් අපිට අන්තිම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේකයි මම හිතන්නේ ගොඩාක්ම මේ මේ වගේ සාකච්ඡා ගොඩාක් අදගත් වෙන්නේ අනිත් පැත්තේ හිතන විදිහට අපේ ඒ භාවනාව දියුණු කරගන්න අපිට උපකාර වෙයි කියලා මම හිතන්නේ කවුරුත් ඒ අදහසට කැමති වෙන්නේ මේ කියන එක මේ මම අද පොඩ්ඩක් ඉස්සු කරගන්න බලනවා අද කතා කරපු දේවල් ගැන මේ මේ මගේ මම හිතන විදිය මේ අර අතීතය අනාගතය ගැන පවතිනවා කියන එක ඒ ගැන අර මේ බලනකොට දැන් යම් කිසි කෙනෙක් අතීතයේ අපිට යමක් වරදක් කරනොත් ඒ අර කියන්නේ දැන් අර යටි කෙනෙක් වෙන්නේ යටි කෙනෙක් අසලෙක් වෙන්නේ ඒකම ක්‍රියාව අනුවයි එහෙම නැතු එයාගේ අර අපි ලේබල් ගහගෙන පස්සට තියෙන එක නෙවෙයි කිය. අපි යම් කිසි අතීත ගැන බැලුවා. ඒ අතීතය කියන්නේ අපි අතීතේ නිත් එක්ක අපි අනාගතයක් බැලුවා නම් ඒ අනාගතේ නිත් එක්ක. ওই දෙකම බලන්න හොඳ නෑ මොකද මේ පච්චුප්පන්න ධර්මයේ තියෙන මේක මේ දැන් වෙලා අපේ ඒ පෙර හදාගත්ත මේ අපි අතීතයේ සංහාව නිසා මේ හදාගත්ත මේ කලායතන හය නිසා ඇතිවන ඒවයින් ඉතිරන කර්ම විපාක ගෙවෙන එක දිහා Tamanට බලාගෙන ඉන්න පුළුවන් නම් ඒකට රියැක්ට් කරන්නේ නැතුව ඒ වෙන දේ දිහා Tamanට බලාගෙන ඉන්න පුළුවන් තරම් හැකියාවක් තියෙනවා නම් අන්න ඒක තමයි මේ වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ වර්තමානයේ ජීවත් වෙන අපි හැම වෙලෙම හදන්නේ මම කියලා කෙනෙක් ඒක කරන දෙයක් නෙමෙයි දැන් අපි ඉන්නකොට ඒක තමයි. ඒක අන්තිමටම මේක භාවනාවට ගිහිල්ලා සමන්ට තේරෙන දෙයක් තමයි මෙන්න මේ මේ මේ කියන්නේ මේ භාවනා උපරිම අවස්ථාවට ගියත් මේ අන්තිමටම තියෙන්නේ මෙන්න මේ අදාළත් වෙන සලායතනයක් තමයි මේ ජීවිතයයි අවශ්‍යයි ටික නිසා තමයි මේ ටික තියෙන්නේ කියන එක. අවබෝධ කරනවා තමයි මේක තවම පවත්වන්න ඕන කියන එක. අන්තිම උස්ම යන්න තැනට මේක පවත්වන්න ඕන කියන එක. මතින් මේ වර්තමානයේ ජීවත් වෙන්න ඕනේ කියන එක මම අතීතයට ගියා කියන්නේ මම ඒක නිත්‍ය කරගෙන ඒ අතීතයේ යම් කිසි මතකයක් මට පවත්වනවා කියන්නේ මෙන්න මේ අතීතේ හොඳක් සිද්ධ වුණා වරදක් සිද්ධ වුණා කියන්නේ මම දේවල් නිත්‍ය කරගෙන මම දේවල් මගේ අන්න ඒ ගැන පොඩ්ඩක් හිතන්න බලන්න හැම වෙලේම මොනවා හරි සංස්කාරයක් තමයි ඵල දෙනකොට ඒ ඵල දෙන සංස්කාරයේ දිහා නිහතමානීව බලාගෙන ඉඳලා ඒකෙන් තවත් සංස්කාරයක් අපි ඉස්සරහට හදන්නේ නැතුව කලාපේ වතුර ටැංකිය ගැන කතා කරන තමන්ගේ සංස්කාරවල වතුර ටැංකිය හිස් කරගන්න බලනවා නිසා ඒකට රියැක්ට් කරලා තව තවත් සංස්කාර හදන්න නැතුව ඉන්න එක තමයි අපි බලන්න ඕන ඊට පස්සේ ආයෙත් කියන ටික පොඩි පොඩි හොද හොද හොද දෙවියන් තමයි තමයි මට හිතෙන විදිහට කරන්න ඕනේ අර හැම වෙලේම අපි කියන්නේ ඒකන් සංසංගේ සම්පාදීතන් සත්‍ය සංකාර සමුතු සත්‍යපති පටිච්චසමුප්පාදෝ සංඝාත්‍යෝ නිරෝධෝ නිබ්බාණං කියන එක මත කියාගෙන එනේන සංස්කරණය අපි හදාගත්ත මේ කුණු කයේ මේ මේ මේ ශරීරයෙන් මේ බලයතන හයෙන් තමයි මේ දේවල් දැන් ඉස්සරහට එන්නේ. හැබැයි ඒකෙන්ම තමයි අපිට ගැළවීමක් තියෙන්නේ. ඒකෙන් එනේම දේවල් එනේම විදිහට අරගෙන යෝනිසෝ මනසිකාරයෙන් ඉඳලා අපි මෙතන කතා වුණා දැන් සතියෙන් ඉන්න ඕන කියන එක. ඒ සතියෙන් ඉඳලා තව තවත් සංස්කාර මොහොතකට හදන්නේ නැතුව ඒ ටික ඒ විදිහටම අනිත්‍යයි අනාත්මයි කියලා දැකලා මේ මම කරපු කර්ම නිසා මේ බහලා දිනවා මට ඉස්සරහට මේ තවත් මේක කරොත් මේකට ක්‍රෝධ වුණොත් මේකට ද්වේෂ වුණොත් මේකට ඉරිසියා වුණොත් මම හොඳක් වේවා නරකක් වේවා මම කරන්න ගත්තොත් මගේ මේ සංසාරෙ දික්කෙනෙක් තමයි වෙන්නේ කියලා එතනින්ම සංස්කාර ටික අනිත්‍ය අනාත්ම වශයෙන් බලලා ඉතින් කියන එකම තමයි මම හිතන්නේ මේ අපිට කරගත යුත්තේ හැමෝටම සම්මා සම්බුත් සරණයි සාදු සාදු තෙරුවන් සරණයි බොහෝම පිං ડોક્ટર මාධව මේ ඉතාමත්ම ඉතාමත් මගේ කරන ඔබතුමාගේ නැවත සම්බන්ධ වීමත් ඒ අද පළවෙනි දවසේම අපිට එකතු කරා වූ විශේෂ අදහස් කීපයක් බොහෝම මගේ කරනවා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ඉදිරි හැකි හැම වැඩසටහනකම සම්බන්ධ වෙන්න කිසි නැතොරක් හොඳයි අපි මේ ડોક્ટર මාධව මතක් කරපු කාරණාවනුත් එකතු කරගෙන චිත්‍රාජ් බස් මහත්මියත් කාරණාවල අපිට ඉස්මතු කරලා පෙන්නවා ඒ සියලුම කාරණා නිස්කලංක කරගෙන තව ටිකක් අදහස් වලට ප්‍රශ්න වලට යමු යමු. කට්ටියට පුළුවන් එකතු වෙන්න. දිල්රුක් මහත්මයා. තේරුම් සරණයි. මගේ මේ ඔය කියපු අදහස් මගේ තමයි ඔළුවට ආවේ මේ තියෙන්නේ මේ තිරුවසරණ හැමදෙනාටම සමා වෙන එක කියන දුන්න මුලින්ම අර මස්සන වෙන සූත්‍රයකට අපි සාකච්ඡා කරනකොට වගේ මේවා තිබුණා මේ මම අතීතයේ හිටියා දැන් අතීතයේ හිටියද ඉන්නවද ඔයගේ ආදි වශයෙන් මෙනෙහි කරන එක මොනි සමාජ වශයෙන් මෙනෙහි කරන ඒවා පිළිබඳ අදහස් නැති කර ගැනීම අර විවේකයේ කියන එක මම දැන් ඒකත් හරි වැදගත් සමහරවිට මේ මම නම් හිතා ගන්න බෑ අතන මේ මේ මේ තියෙන දේවල් මේ මෙච්චර දේවල් මේ එකතු කරගෙන මේ මේ මේ විදිහට ධම්මයේ කරනකොට කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ කොච්චර දුරකට කරගන්න පුළුවන්ද කියලා සමාජලාට සැපීදෙනවා. මොකද මේ හරියට මේ බාධාවල් එනවා මේ මේ කොච්චර වුණද ඒක කරන්න බෑ. මේ ඔය කොච්චර කැලේස් නැති කරගන්නද කැලේස් නැතුව ඉන්නද කිව්වට මේ අපි මේ තියෙන දේවල් එකතු කරගෙන තියෙන විදිහට මේ හරි අමාරුයි ඒක කරන්න කියලා මම නම් දැනන්නේ මේ දවස් එක තුනක් ලුගානේ රැකියාව කරන නොගින් හිටියොත් ඒකෙනුත් තේරෙනවා කොච්චරක් මේ මේ සාහනයක් ලැබෙනවද කියලා ඔබ හිතට. ඉතින් කොච්චර දුරට මෙයා කරන්න පුළුවන්ද කියලා මම නම් විශ්වාස යන්නේ අනිත් පැත්තේ ඉන්න ඉතින් අපි හිතමු දැන් අපි දැන් මේ පුරුදු වෙලා තියෙන පුරුදු කියන වචනේ මම හිතන්නේ හරි වැදගත්. පුරුදු වෙලා තියෙන්නේම මේ ඔය අතීතයේ තියෙන අයදී අය ඉස්සරහට ප්ලෑන් කරගෙන ඉන්නවා තමයි පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපි අර රහතන් වහන්සේ කෙනෙක් වගේ වගේ අපි හිතමු දැන් ප්‍රශාන්ත පුත්කලෙක් කියලා දැන් මේ වචනේ කිව්වා වගේ කෙනෙක් ගැන හිතුවොත් එහෙම ඒ වගේ අය මම හිතන්නේ අතීතය අනාගතය ගැන ඉන්නකොට ඒක ඒක මේ මේ සම්කිසි ආයාසයෙන් කරන්න ඕන දෙයක් වගේ තමයි මම නම් හිතන්නේ. ඒගොල්ලෝ හැමතිස්සෙම වර්තමානයේ ඉන්න ඇටි අතීතය ගැන හිතනවා නම් ඒකට වෙනම ආයාසයක් ප්‍රයත්නයක් දරලම හිතන්න ඕනේ. අපිට වඩා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත වගේ තමයි ඒ වගේ තමයි හිතෙන්නේ මේ. ඒකේ ඒකේ තියෙන මේ කොච්චර මේ කොච්චර සැලසිල්ලක් තියෙනවද කියලා හිතනවා. ඒකට ඒ වගේ ඒවා බලනකොට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දරුක් මාත්මයා බොහොම අවංකව ඒ කියපු අදහස් මම හිතන්නේ ප්‍රයෝජනවත් වේවි ඉදිරි සාකච්ඡාවලදී අනිත් කල්යනා මිත්‍රන්ට දේවල් එකතු කරන්න මේ මට නම් කල්පනා වෙන්නේ අර ආයසයක් දරලා කියන තැන තමයි අපි ඉතින් පටන් අරගෙන කවුරුත් උත්සාහ කරන්නේ ඉතින් අපිත් භාවනාවල් උත්සාහ කරනවා අද නම් මම වර්තමානයේ ඉන්නවා හිත ගාව දුවන්න දෙන්නේ නැහැ කියලා ඉතින් ඒ වුණාට දුවනවා එහෙම ඒ தත්ත්වේ නැති වෙන්නේ මම හිතුවේ අර මම කලින්මත් කියන්න උත්සාහ කළා වගේ මේ අවබෝධය තුළින්ම ඇති වෙනවා නම් දැනුමක් මේ හේතුඵල ධර්ම පිළිබඳවත් අතීත වර්තමාන අනාගත කියලා දෙයක් නැහැ මේ කියන කතාවත් මේ අතීත අනාගත වර්තමානයක් ඇති වෙන්නේ පුද්ගලයෙක් හිටියොත් කියන පමණක් ඒ පුද්ගලවාදී තිට්ඨිය කියනවා නම් පමණයි කියන කතාව නිත්‍ය සංඥාවෙන් යමක් ගන්නවා නම් කියන වගේ දේවල් ඒවා ඒ ඉතින් ඒවට ඒක නැති වෙන්න ඒකම ඒක නැති වෙන්න නම් ප්‍රතිපදාවක් තියෙනවා මම හිතන්නේ ඉතින් ඒක මොකද්ද මේ නිත්‍යයි කියලා අරන් තින්නේ මම අරන් නිත්‍යයි කියලා අරන් තින්නේ මට ඇති වෙච්ච ආ වේදනාවද එහෙම නැත්නම් මේ නිත්‍යය කියලා නම් තියෙන්නේ මේ මගේ රූපේද එහෙම නැත්නම් එළිය ඇති වෙනත් ආකාරයේ විවිධාකාර වූ රූපද ඉතින් ඒවා ඉතින් ඒවා නිත්‍ය නැති බවත් ඒවා ඒ ආකාරයට ඉතින් මහ ප්‍රතිපදාවන් ඉතින් ගන්නවක් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඉතින් අපි ඒ ප්‍රතිපදාවන් කළ යුතුයි තාමත් කියන තැන තමයි අතට මට ඊපෙද්දා තේරුනේ මේ හිතවල් භාවනාදී දුවනකොට එවනම් මේ හිත කොච්චර උත්සාහ කරත් හිත දුවන්නේ තාමත් මම එන අර අහර ස්කෝයර් 1 එකට යන්න වෙනව නේද? ස්කෝයර් 1 එකට ගිහිල්ලා බලන්න වෙනව නේද? මම මේ තාමත් මේක සුඛයි කියලා සුබයි කියලා අරගෙන තියෙනවා. මේ මේක මේ දේ මේ මේ මේ මේ මේ වස්තුව මේ අරමුණ සුබයි කියලා අරගෙන ඒක මම සනීපයි සුඛයක් කියලා අරගෙන ඒක මගේ කරලා අරගෙන ඒක නිත්‍ය හැටියට තියාගෙන තමයි මම මේ ඒ ගැන කල්පනා කරන්නේ. අතීතයේ තිබිච්ච සුඛයක් ගැන එහෙම නැත්නම් අතීතයේ තිබිච්ච වස්තුවක් ගැන මම මේ දැන් කල්පනා කරනවා නම් කල්පනා කරන්නේ ඒ අතීතයේ තිබිච්ච දේ දැනුත් තියෙනවා කියලා හිතාගන්න. ඒක නිත්‍යයි කියලා හිතාගන්න. ඒක ගැන හිත හිත දවසේ කරන දේ ගැන කල්පනා ගන්න. ඒ දේ හිතක් තියෙනවා කියලා හිතාගන්න. එවනම් මේ නිත්‍යයි කියලා කල්පනා කරනවා. ඒ ඒ කල්පනා ගන්න මොකද්ද අර සුභයි සුඛයි කියලා කතන්දරේ. එහෙනම් ඉතින් අපි මුලටම කියලා බලන්න වෙනවා මේ සුභයි කියලා ගත්තේ මොනවද මේ? ගත්තේ දේවල ගන්න සුභයි කියලා ගන්න දේවල් දේවල් තමයි අර මේ දුක්ඛ පටිපදා ගන්ධ විඤ්ඤාදී දේ කොටයුතු ඒවට නැවත යන්න සිද්ධ වෙන්නවා කියලා හිතෙන්නේ. ඒ තමන්ගේ ඒ මේක මත. ඉතින් ඒ මනස දුවන හැටි ඉතින් ඒක තමයි ඉතින් වැඩේ. ඉතින් පුළුවන් මේ මට වෙන වෙන උදාහරණ මතක් වුණා මේ ඊපෙද කතාවකදී නිකන් කිවිච් එකක් මේ මම ඊපෙද මට නිකන් විජේ කුමාරතුංග කියලා නළුවෙක් කියලා මතකයි. මේ විජේ කුමාරතුංග කියන නළුවා මේ මේ පිළිබඳ මතකය අලුත් වුණා. ඉතින් ඒ මනුස්සයා ඉතින් බලනකොට ඉතින් මට ඉතින් කල්පනා වුණා අපි ඉතින් බොහොම ලස්සන බොහොම තරුණ බොහොම ලස්සන බොහොම ලස්සන පුද්ගලයා අපි මම බොහොම ප්‍රිය කර කෙනෙක් ඉස්සර. බොහොම ප්‍රිය කළ පුද්ගලයෙක්. ඉතින් අපරාධ නැතුනේ හිටියනම් කොච්චර හොඳද කියලා. දැන් එයාගෙන මගේ හිත ගියා. ටිකක් කල්පනා වුණා. එතකොට මේ ඉතින් හිත හිතන තිබුණා සෑහෙන වෙලා. ඉතින් කල්පනා කළා. ඉතින් හිතුණා. පසුව මේ හිතලා බලනකොට මේ එයා අද ජීවත් වුණා නම් එයාගේ වයස අවුරුදු 70ක්. ඒ මනුස්සයාගේ වයස අවුරුදු 70ක්. අවුරුදු 70ක මහල්ලෙක් හිටියා. <laughs> මම මේ මහල්ලෙක් කියන දේ කිව්වේ. නමුත් මගේ හිතේ මේ මනුස්සයා ගැන කල්පනා වුණොත් මට මැවෙන්නේ අර තුෂාරා චිත්‍රපටය රඟපාපු කාලේ මේ බොහොම තරුණ විජේ කුමාරතුංග තමයි හිතේ තියෙන්නේ. මම යාව වයසට යවලා නැහැ තාම. මගේ හිතේ අරයව තමයි තියෙන්නේ. එයා ගැන හිතන්නේ ඒ විදිහට. ඉතින් ඕකම තමයි මේ අපි අපි ගැන හිතන කොටස් தત્වේ කියලා මට හිතුණා. උදාහරණයක් ඇටියට දැන් මම මම ගැන මම දැන් මේ මොහොතේ ඉඳගෙන මගේ හිතේ මම මගේ හිත අනාගතයට දුවනවා. අනාගතයට දුවනවා මම අනාගතයේ සැලසුම් හදනවා. මොනවද අනාගතයේ සැලසුම් හදන්නේ? මම මේ අනාගතයේදී මේ මම දැන් මේ කරලා මේ කෝස් එකක් කරනවා මේ කෝස් එක ඉවරලා ගිහලා මම මෙන්න මේ පොඩි මේ ආයතනයක් දාගෙන ඒ ආයතනයේ පොඩි ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් මම ලංකාවට ගිහලා අරක කරනවා මේක කරනවා. ඔය ආකාරයේ දේවල් අනාගතේ සැලසුම් හදනවා. ඔය හදනකොට මේ සැලසුම් හදන්නේ මේ මම ඇත්තටම මම අද මගේ தත්වෙමට අමතක වෙලා. මට මගේ අද தත්ත්වය හරියට මතක් වෙන්නේ මම දැන් කන්නාඩි ඉස්සරහට ගිහලා මගේ මුහුණ දිහා බොහොම උමනායෙන් බලන් හිතුව මට තේරෙනවා මගේ අම්මේ මම කොච්චර වයසක නේද මේ ළමයි මිනිස්සු මේ මේ අංකල් සමහර පොඩි ළමයි සීයා කියලා කියලාත් කියනවා දැන් දැන් <laughs> මේ හරිනේ නෑ කියලා හිතෙන්නේ මේ හරියටම අවධානයෙන් බැලුවොත් තමයි මොකද. එහෙම නැත්නම් ඒ හැබැයි එහෙම වල්ලා ඊගාවට ඇවිල්ලා ටික මොනාකින් ඒක අමතකයි. ඊගාවට තමන් ඉතින් ආයෙ ප්ලෑන් ගහනවා අරවා මේවා ඔක්කොම. මොකද ඒ ඒ තමන්ට ඒ ඒ ඒක කැඩිලා. එහෙනම් අපි නැවත නැවත මතක් කරගත්තොත් ඇත්තටම අපි කවුද අපි කොතනද ඉන්නේ කියලා මේ මම හිතන්නේ ඒක ප්‍රයෝජනවත් වෙනවා කියලා. මම කියන්නේ කවික විච්ච සම්බන්ධ දන්නේ අර කරපු සාකච්ඡාවට. නමුත් මට ඒක මේ ගිය සතියේ ඔළුවට ආපිකම මම වෙනත් එක්කෙනෙක් දෙන්නෙක් සමගත් ඔක නිකන් කිව්වා මට මෙහෙම එකක් කල්පනා වුණා කියලා. ඉතින් ඒක ඇත්ත කියලා මගේ පැත්ත මාට පුද්ගලිකව ඒක ඇත්තක් වුණා. මොකද මේ ඇත්තටම කන්නාඩි ඉස්සර ගියාම බොහොම වයසයි මම දැන්. ඉතින් නමුත් ඔළුවේ තියෙන සමහර ප්ලෑන්ස් නම් මේ වච්චරම වයසට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ. ඉතින් යාර මොකද අපේ නිත්‍ය සංඥාව තාම කැඩලා නැහැ. තාම මේ නිත්‍ය කතාව තියෙනවා. තාම අතීතේ තියෙන ඔළුවේ තමයි තම තමනුත් ඔක තමන්ගේ මනසෙන් හිතලා බැලුවොත් මේ තමනුත් එහෙමද කියලා බොහෝ අයට ඒක සත්‍යක් කියලා අපිට හිතෙනවා මට හිතෙනවා. ඉතින් හොඳයි අපි සාකච්ඡා ඉදිරි කොටස් වලට යමු. මම තාමත් අපිට ඉස්මතුනේ නෑ මේ කියලා දෙවෙනි ගාථායක මතුවෙච්චා වැදගත් උපක්ලේශ පිළිබඳ සාකච්ඡාවක් ආවෙ නෑ මම ඒක ටිකක් මතු කරන්න උත්සාහ කළා. ආවෙ නෑ. උපක්ලේශ තියෙන හින්දා තමයි මේ හැමදේම වෙන්නේ. කල්යාණ මිත්‍රෙනි කියලා මට කියන්න සිද්ධ වෙනවා. ඒ අපි කතාව ගාව තියෙනවා අර මේක අර පොළව පොළවට අර උඩින් ගිහිල්ලා කවුරු හරි දැන් මට මේකත් මට කියන අවශ්‍ය දෙන්න මට මේකත් මේ ගිය සතියේදී මතක් වෙච්ච උපහරණයක් හිතන්නකෝ මම මේ මේ පුංචි මේ ඉඩමක් ගත්තා ගත්තා අත්ත කතාව නෙවෙයි මේ හදලා මේ කියන්නේ ඉඩමක් ගන්නවා කියලා හිතන ඉඩමක් ගන්නවා මේ ඉඩම මම ගන්න මේ ළමයින්ට සෙල්ලම් කරන්න වෙන්න පුළුවන් මේ මට මේක එකම ගහක්වත් ඕනේ නැහැ කිසිම ගහක් නැතුව තමයි මේ ඉඩමේ මට තියෙන්න ඕනේ මේ මොකද මගේ අවශ්‍යතාවය සඳහා ඒ නිසා මම මේකට මුකුත් අට දාන්නේ නැහැ, පළ දාන්නේ නැහැ. නිකම්ම තියාගන්න ඕනේ. ඒ වුණාට මේ මේ පරිසරයේ හරියට කුරුල්ලෝ යනවා, ළමයි සෙල්ලම් කරනවා, ඒ ළමයි කැල්ල එක එක අට දාන්න පුළුවන්, අඹ කකා අඹ අට දාන්න පුළුවන්, කුරුල්ලෝ උඩින් පියාඹන ගමන් එක එක දාන්න පුළුවන්. ඉතින් මම මේ කොච්චර උත්සාහ කළත් මම මේකට මුකුත් නොදා හිටියත් මං මේ ගත්තේ ඉඩමේ ඔය ගෙඩි පැලවෙනවනේ. මොකද මේ බාහිරින් ඕක දානවා. මට පුළුවන් මුළු බාහිර ලෝකෙ ඔක්කොම කුරුල්ලු ටික ඔක්කොම මටලා දාන්න බෑනේ. එළවල දාන්න බෑනේ. මට එක් කරන්න බෑ. එහෙනම් ඉතින් මගේ ප්‍රයත්න ඉෂ්ට වෙන්නේ මොකද මේ මේ මේ මේ පොළවේ අර වැටුනම ඒ දාන්නේ ඒක පැලවෙන්න අවශ්‍ය තත්ත්වයේ තියෙන නිසා. මට ඕන නම් මේකට වතුර නතර කරන්න පුළුවන්. ඉරවිලියත් නතර කරන්න පුළුවන් කියලා අපි හිතමු. එසේ නමුත් බාහිරින් ලැබෙන ඒ ප්‍රත්‍යය නතර කරා වුණත් ඒක ටිකක් බාධා වෙයි. නමුත් අර ප්‍රත්‍යය මේ පොළවේ තියෙන තාක්කල් මේවා එළියට එන්න ඉඩ තියෙනවා වැඩි. එහෙනම් මේ අර උඩින් කොච්චර දේවල් ආවත් ඒවා මට වළක්වන්න බෑ. ඒවා කොච්චර ආවත් මම අර මේකේ පොළවේ තියෙනා වූ සාර ගතිය අයින් කරලා තියෙනවා නම්. ඒ කියන්නේ ඇපල් පළවෙන්න අවශ්‍ය සාර ගතිය මම පොළවෙන් අයින් කරලා තියෙනවා නම් කොච්චර උඩින් ඇපල් ඇට වැටුණත් ඇපල් ගස් පළවෙන එකක් නැහැ. අඹ පළවෙන්න අවශ්‍ය කොච්චර සාරය අයින් කරලා තිබුණා නම් කොච්චර අඹ ගෙඩි වැටුණත් අඹ මගේ පොළවේ පළවෙන එකක් නැහැ. එහෙනම් මගේ මේ පොළවේ සාරේ තියෙන තාක්කල් ප්‍රශ්නේ තියෙනවා මට. ඉතින් ඒ වගේ තමයි කියලා මට හිතුණා මෙතෙන්දිත් මගේ හිත තුළ මේ කිව්වා වූ ක්ලේශයන් ඊර්ෂ්‍යා මාච්චර්ය මායා සම්බේ මානේ ආදී දේවල් වලට අවශ්‍ය ඒ தත්ත්වය හිත තුළ තියෙන තාක්කල් ප්‍රශ්නේ තියෙනවා. ඒකට මේ පිට මිනිස්සු කරන දේවල් හැටියට පිට මිනිස්සුන්ට දොස් කියලා හරියන්නේ නැහැ. සමහරවිට අපි අර මේ අභිධර්ම කතාවේදී වුණත් සමහරවිට අපිට මේ පැත්තට යන්න තිබුණා. නමුත් අපි සමහරවිට එතන ඉඳන් පිටින් කරන අයවිල්ලා කරනවා වගේ දේවල්. පිටාය විසින් කරනවා. ඒ පිටාය විසින් කරන දෙයක් නෙමෙයි. පිටාය දේවල් ඒ කියලා දෙයක් නෑ. ඒ පුද්ගලයන්ගේ හේතුඵල නිසා වෙයි. නමුත් තමාතුළ සිදුවෙන්නේ අවශ්‍ය දේවල් තියෙනවා කියන කාරණාව. මම ගොඩක් කතා කරලා සමා වෙන්න මේ අපි වෙන්නේ කාරණාවන් පිළිබඳ පොඩ්ඩක් කරුණු ඉස්මතු කරගන්න කැමතියි. මෙතන කාර්තම යොමෙන්නේ. මට හිතෙන්නේ නම් මේ ડોક્ટર මාධවට යොමු වෙන්නේ ડોક્ટર මාධව. ඒ කාරණා සම්බන්ධයෙන්. ඔව් මේ මම හිතන්නේ බොහොම හොඳ මේ ආරම්භයක් දුන්නේ මහත්තයා මේ ඒ කියන්නේ දැන් අපි නිකන් හිතමුකෝ අපිට මොකද කියන්නේ මේ ලෝකේ තියෙන ධර්මතා ඔක්කොම ඇදලා තියෙන්නේ මේ අනිත්‍යයි අනාත්මයි කියන ධර්මතාවලට අනිත් පැත්තට කියනවා. අපි හිතමු අපිට මොකක් හරි ඉලාවක ඊර්ෂ්‍යාවක් තිබුණයි කියන. ඊර්ෂ්‍යාව වාට හිතෙන්න නම් ඒ මනුස්සයාට සපක් තියනවා කියලා අපි ඒක අපේ හිතේ වැඩෙනවා. ඒ කියන්නේ මේ ලෝකෙම තියෙන දුකයි කියන එක අපිට අවබෝධ වෙලා නැහැ. සාමත් හිතන්නේ මේ මනුස්සයාට සපක් තියනවා කියලා. අනිත් එක තමයි ඒ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් එයාට ඒක දිගටම තියනවා කියලා අපිට මේ වෙනවා. අපිට ඒක නිකන් යම්කිසි නිත්‍ය බවක් ඒකේ තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඇත්තටම අපිට ඉදිසියාව වේවා ඔය සියලු ධර්මතා 16ම අපිට තියෙන්නේ අතීතයේ අපි මේක යම් සැපක් තියෙනවා කියලා අරගත්ත නිසා තමයි මේක ඒක මගේ කරගෙන එහෙම නැත්නම් මට මේක නෑ අනුන්ට තියෙනවා කියලා හරි මම හොදක් හෝ වේවා නරකක් හෝ වේවා මම ගත්තනම් මේක නිත්‍යයි කියලා නිත්‍යයි කියලා අපිට ඉතිලා තමයි මේ ධර්මතා එන්නේ ඔක්කොම ඉස්සියාව මච්චරිය පලාශය සාරම්භය උතිපු 16 කාරණේම අපිට ගොඩක් වෙලාවට ඉතින් අර ලෝභය ද්වේෂය පැත්තෙන් අපිට ගොඩක් කට්ටියට මේක තේරෙනවා භාවනාවේ. අර පොඩ්ඩක් ඔය කම්පිටිෂන් එක ඔය ආරම්භය හරියට යනකොට තමයි අපිට ඒක තේරෙන්නේ නැති මොකද අපි දෙයක් කරන්නේ අර කම්පිටිෂන් එක නිසා කියලා අපි පෑන් ගහන්නේ අර මහත්ය මතක් කරා වගේ මම ගිහින් ඉවර වෙලා මම මේ කෝස් එක කරලා ඉවර වෙලා තව මේ මොනවා හරි බිස්නස් එකක් කරගෙන ඉන්නවා කියන එක වගේ ඒ ඒ පැවැත්ම සකස් කරන එකක් නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ අනාගතයේ සලස්ම. ඒ කියන්නේ නිත්‍යයි. දැන් අර වයසට නැති එක පේනවා කියන කතාවත් හරිම සාධාරණයි. දැන් අපි පොඩි කාලේ අවුරුදු 18 20 කාලේ අපි අවුරුදු 40 විතර අවුරුදු 50 විතර මිනිස්සු එක්කනකොට අපිට නාකි. දැන් අපි දැන් අවුරුදු 50 ඉවරට අපේ හිතේ නාකිකමක් නෑ තා. අපි දැන් අනිත් කට්ටිය දකින්නකොට දැන් අපි අවුරුදු 70 විතර මිනිස්සු එක්කනකොට ඒ අපිට හිතෙන්නේ හරි නාකි මිනිස්සෙක් කියලා. ඒ වුණාට ඒ අපි ඒ තත්ත්වයට යනකොට අපි නාකි නෑ. අන්න එතන ඒ ඔන්න ඕ දේවල් තමයි තමන් ඉස්සරහට හිතන්න ඕනේ. මම හිතන්නේ තවත් කට්ටියට මම අදහස් එකතු කරන්න ඉඩ දීලා මේ මම නිහඬ වෙනවා සම්මා සම්බුද්ධ සම්මා සම්බුද්ධර්ණයි ආයතනය ડોક્ટર මාධව බොහොම පිං මම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගොඩක් කරා නිහඬව තිබ්බා අපේ හැමෝටම විනාඩි 40ක් විතර කාලයක් මේ ස්වාමීන් වහන්සේට යොමු වෙන ස්වාමීන් වහන්සේ මෙතුවක් වෙලා මතුවෙච්ච කාරණාවන් ගොඩාක් තිබුණා. වහන්සේට පුළුවන් ඒ කාරණාවන් එකතු කරලා වහන්සේට නැවතත් එකතු වෙන්න අපි හැමදෙන්නේ තෙරුවන් සරණයි. <clears throat> තෙරුවන් සරණයි හැමදෙනාටම. ඊටම් <clears throat> වටිනා කරුණු කාරණා රාශියක් මේ මොහොතේදී සාකච්ඡා වුණා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ එක එක සූත්‍ර ධර්ම එක එක්කෙනාගේ ඒ චරිතවලට ගැළපෙන ආකාරයට දේශනා කරපු අවස්ථා තියෙනවා. ඉතින් එහෙම කල්පනා කරනකොට මේ පුරා වේද සූත්‍රය බුද්ධි චරිතයන්ට දේශනා කරපු සූත්‍රයක් හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට ඇත්තටම බුදුදහමෙන් නියම ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන විග්‍රහයට අනුව ඉතින් ඥානවන්තයෙත නෝනින් කල්පනා කරලා හොඳට මේ ධහමින් වැඩ සිදු කර ගන්නට එහි ප්‍රයෝජන නෙලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව ඉතින් හොඳට ධර්මයේ ගැන හොඳට දැනුමක් තේරුමක් තියෙන පින්වතුන් නොඑක ඒ ධර්මානුකූල කාරණා ධර්ම කරුණු ඉදිරිපත් කළා බොහොම සන්තෝසයි. එතකොට දැන් මේ මේ සූත්‍රයේ විශේෂයෙන්ම අතීතය වර්තමානය අනාගතය ගැන කල්පනා කරනකොට ඉතින් මේ භාවනාව පැත්තට ගිහිල්ලා ඒ භාවනා කිරීමේදී ඒ අතීත අනාගත වර්තමාන ඒ කාරණා බලන්නේ කොහොමද කියන කාරණා සඳහන් වුණා. එතන මේ සූත්‍රයේදී විශේෂයෙන්ම මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට මා මේ ඉදිරිපත් කළේ මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ආකාරයට මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා මේ ඉමිනා සීලේනවා වතේනවා සපේනවා බ්‍රහ්මචර්යේනවා දේවෝවා භවිස්සාමි දේවඤ්ඤතරෝවා භවිස්සාමි අනාදි වශයෙන් විතර කරලා තියෙනවා එතකොට අනාගතේ ඒ ආකාරයට තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන අතීතයේ තර විදිහට කිව්ව ආකාරයට සඳහන් වෙනවා එතකොට අර භාවනාව පැත්තට ගියාම අර මේ මොහොත ඒ වගේ මේ පැවතිච්ච මොහොත ඒ ආදී වශයෙන් මේ භාවනාව පැත්තෙන් ගියාම ඒ විදිහට බලන්නත් පුළුවන් මේ සූත්‍රයේ තියෙන ආකාරයට තමයි මම මේ අතීතයේ වර්තමානයේ අනාගතයේ කියලා ඒ විදිහට කරුණු සඳහන් කරන්නට යෙදුනේ අනිත් කාරණේ තමයි මේ කුජලයා තුළ පවතින ඒ කුජලයාගේ සිත් නරක කරන හිත කිලුටු කරන හිත දූෂ්‍ය කරන ඒ සඳහන් වෙන කරුණු 16 ගැන සඳහන් වෙනවා අභිජ්ජා විෂම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කෝදෝ චිත්තස්ස උපක්ඛලේසෝ උපනාහෝ චිත්තස්ස උපක්ඛලේසෝ මක්ඛෝ චිත්තස්ස උපක්ඛලේසෝ පලාසෝ චිත්තස්ස උපක්ඛලේසෝ ඉස්සා චිත්තස්ස චිත්තස්ස උපක්ඛලේසෝ මච්චරයන් චිත්තස්ස උපක්ඛලේසෝ මායා චිත්තස්ස උපක්ඛලේසෝ සාඨේයන් චිත්තස්ස උපක්ඛලේසෝ ධම්මෝ චිත්තස්ස උපක්ඛලේසෝ සාරම්භෝ චිත්තස්ස උපක්ඛලේසෝ මානෝ චිත්තස්ස උපක්ඛලේසෝ අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කියලා ඔය පුජ්‍යලයාගේ ඒ සිත කිලිටි කරන සිත නරක කරන මේ උපක්ඛලේශ 16ක් ගැන සඳහන් වෙනවා එතකොට මේ කියන නද උපක්ලේශයන් එකපාරටත් අපට මේවා ප්‍රහාණය කරන්නට පුළුවන්කමක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අනුකුම්බේන මේධාවී තෝක තෝකං අනේ අනේ කම්මාරෝ රජ තසේව නිද්දනේ මාල මත්තනෝ කියලා. ලස්සන උපමාවක් ඉදිරිපත් කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රන් කරුවා. ඒ කියන්නේ ඒ රන් රත්තරන් වලින් ගොයනේක විසිතුරු නිර්මාණයන් කරන පුජලයා මුලින්ම ඒ රන් කැබැල්ල අරගෙන ඒ රන් කැබැල්ලේ රන් කැබැල්ලේ තුල පවතින මේ මලකඩ ඒ මණ්ඩ ඒ වගේම මලකඩ ආදී අපවිත්‍ර ද්‍රව්‍යයන් එකපාරටත් ඉවත් කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒවා ක්‍රමයෙන් ඒවා තලලා වෙන්න පුළුවන් පුච්චලා ඒ විදිහට රත් කරලා ක්‍රමානුකූලව තලලා තවලා කුච්චලා ඒව ක්‍රමයෙන් තමයි ඒ මලකඩ ඉවත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වාගේ මේ පුජ්‍යලයා තුළ එක ජීවිතයක් නෙවෙයි අනන්ත කාලයක් නිතර නිතර නිතර නිතර පුරුදු පුහුණු කරපු දෙයක් නිතරම මහන්සියක් නැතුවම පුරුදු කරන දෙයක් තමයි මේ ක්ලේශ ධර්මයන් කෙලස් කියන එක. අමුතුවෙන් මේ මහන්සියක් ගන්නට අවශ්‍යතාවයක් නැහැ මේ ක්ලේශ ධර්මයන් වර්ධනය කරගන්නට. ඒවා ඉබේම ඇති වෙන දේවල්. ඉතින් ඒවා එකපාරටත් ඉවත් කරන්නට පුළුවන්කමක් නැත්තේ නෑ. ඒවා ක්‍රමයෙන් ක්‍රමානුකූලව ටිකෙන් ටික අපි ඒවා ඉවත් කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ මහන්සි ගන්නට ඕනේ බෑ කියලා දෙයක් නෑ කරන්න පුළුවන් ඉතින් අපි මේ කරන උත්සාහය එනි බණ ඇසීම ධර්ම සාකච්ඡා කිරීම එවැගේම භාවනා කිරීම දන් දීම එවැගේම දස පාරමිතා ධර්මයන් පිරීම මේවා ක්‍රමානුකූලව ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික පුරුදු පුහුණු කරලා තමයි අපිට මේවා ක්‍රමානුකූලව ඉවත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේවා එක ජීවිතයකින් දෙකකින් තුනකින් හතරකින් කරලා කරන්නට පුළුවන් ඉවත් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේ අපේ චිත්තසංතානගතව පවතින මේ අවිද්‍යාව, ව්‍යාපාද, ක්‍රෝධ ආදී වශයෙන් පවතින මේ උපක්ලේශයන් ඉවත් කරගන්නට තමයි අපි මේ උත්සාහවන්ත වෙන්නේ මහන්සි ගන්නේ. ඉතින් ඒවා ටිකෙන් ටික ක්‍රමානුකූලව අපිට පුළුවන්කම තියෙනවා ඒ ක්ලේශ ධර්මයන් ක්‍රමානුකූලව ටිකෙන් ටික ඉවත් කරගන්න. ඉතින් ඒ සඳහා තමයි අපි මේ උත්සාහවන්ත වෙන්නේ මහන්සි ගන්නෙ. මම හිතන්නේ මේ මම නම් මේ 16ම දිගට කියාගෙන ගියා. මම හිතන්නේ මේ පින්වත්තුන් අහන දැනගෙනත් ඇති කෙටියෙන් මේ පිළිබඳව සඳහන් කරනවා නම් අවිද්‍යා විෂම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කියලා කියන්නේ මේ මේ සිත කිලිටි කරන ධර්මයක් තමයි මේ අවිද්‍යාව. අවිද්‍යාව විෂම ලෝභය. එතකොට තමන්ගේ වස්තු වලට තියෙන ආසාවට කියනවා අවිද්‍යාව කියනවා. ඒ වගේම අන්සත් වස්තුන්ට තියෙන ආසාවට කියනවා විෂම ලෝභය කියලා. ඒ වගේම අනිත් කාරණේ තමයි ව්‍යාපාදේ. අනුන් නැසේවා වෙනසේවා භංග වේවා කියලා විදිහට අනුන්ගේ අනුන්ට යම්කිසි අනුන්ට අයහපතක් වේවා විපතක් වේවා කියලා හිතනවා නම් කියනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් අන්න ඒකට තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. ඒ වගේම අනිත් කාරණේ තමයි ක්‍රෝධය. ක්‍රෝධය කියලා කියන්නේ දසාඝාත වස්තුමාමීට කලින් දවසක විස්තර කළා. මේ පුද්ගලයා තුළ පවතින නොයෙක් හේතුන් නිසා පවතින ක්‍රෝධය අනිත් කාරණේ තමයි මේ උපනාහය උපනාහය කියලා කියන්නේ නැවත නැවත හට ගන්නා වූ ස්වභාවයෙන් පවත්නා වූ ක්‍රෝධය. Tamanta යම් යම් කිසි කෙනෙක් යමක් යමක් කළා නම් යම් කිසි අලාභයක් පාඩුවක් කළා නම් ඒක පිළිබඳ නැවත නැවත හිතමින් නැවත නැවත හිතමින් හිත නරක කරගන්නවා. ඒක තමයි උපනාහය කියලා කියන්නේ. අනිත් කාරණේ තමයි මක්ඛය. මක්ඛය කියලා කියන්නේ කලගුණ නැති කරන ස්වභාවය, ගුණයන් මකන ස්වභාවය. කෙනෙකුගේ යම්කිසි ගුණයක් තියෙනවා නම් ඒ ගුණේ කියනවට කැමති නැහැ. ඒ ගුණේ මකා දමන්නට තමයි කතා කරන්නේ. අනුන්ගේ ಗುಣ කියනවට කැමති නැහැ. ඒවා මකා දාන්න උත්සාහවන්ත වෙනවා ඒ ගුණ මකා දාන්නට කතා කරනවා. ඒකත් ඊටාම බලවත් හිත නරක කරන හිත කිලිටි කරන ක්ලේශ ධර්මයක්. ඊළඟට පලාසය. පලාසය කියලා කියන්නේ ගුණතුන් හා Taman සමකොට හිතන ස්වභාවය. යම් කිසි ගුණවත් කෙනෙක් ඉන්නවා නම් එවාගේම සීලවන්ත කෙනෙක් වෙන්නට පුළුවන්, නැනවත් කෙනෙක් වෙන්නට පුළුවන්, ඉතින් ඒ පුජ්‍යලයන් පිළිබඳව යුගග්‍රාහීව තමත් ඒ හා සමානව යුගග්‍රාහීව හිතනවා සම කරලා හිතනවා එයා විතරක් දැන් සිල්වන්ත කෙනෙක් නම් එයා විතරක් නෙමෙයි සිල්වන්ත මා සිල්වන්තයි ඒ වගේම එයා විතරක් නෙමෙයි ගුණවන්ත මා ගුණවන්තයි කියලා ওই විදිහට තමන් තුළ ඒ විදිහේ තත්ත්වයක් නැත තමන් ඒ විදිහට මේ හිතනවා කල්පනා කරනවා අනෙක් කාරණය තමයි ඉස්සාව ඊර්ෂ්‍යාව කියන්නේ අනුන් අනුන්ගේ තිබෙන සම්පත් දිහා බලලා ඒවාට ඊර්ෂ්‍යා කිරීම ඒකත් හිත කිලිටි කරන ධර්මයක් එවාගේම මච්චරියන් මසුරුකම හිත කිලිටි කරන ධර්මයක් මසුරුකම කියන කිසි නොයෙක් මේවා ප්‍රභේද ගතයි ඉතින් දෙකට විස්තර කරන්න කාලයක් නෙමෙයි මම කෙටි මේ සිහිපත් කරන්නේ ඊළඟට මායාව මේ ආකාරයෙන් තමන් වරදවා කරලා එයා සංගවා ගන්නට කරන උත්සාහය අනුන් රැවටීමට කරන උත්සාහය තමයි මායාව කියලා කියන්නේ ඊළඟට සාඨේය සාඨේය කියලා කියන්නේ නැති ගුණ දක්වන කෛරාටික ස්වභාවය අනුන් රවටන ස්වභාවය අනුන් මුලහ කරන ස්වභාවයට කියන සාඨේය කියලා ඊළඟට තම්බය. තම්බය කියන්නේ ධර්මයට නොනැමෙන ගතිය. හරියට කණුවක් වගේ. නම්මේ සීලී ස්වභාවයක් නැහැ. ඉතින් ඒකත් හිත කිලිටි කරන ධර්මයක්. ඒ වගේම සාරම්භය. සාරම්භය කියලා කියන්නේ අනුන් කළ දෙයට වැඩියෙන් යමක් එය අභිවලා යමක් කරන්න යනවා නම් අන්න ඒකට කියනවා සාරම්භය කියලා. ඊළඟට මානෙ තමන් නොඑක ආකාරයෙන් මානයක් නොඑක ප්‍රභේද ගතයි ඉතින් තමන් උසස් කරලා අනුන් පහත් කරලා හිතන නොඑක ඒ කරුණ නිසා ධනෙන් වෙන්නට පුළුවන් උගත්කමින් වෙන්නට පුළුවන් සිල්වත්කමින් වෙන්නට පුළුවන් ඔය ආදී වශයෙන් නොඑක කරුණ කාරණා පිළිබඳව හිතමින් තමන් උසස් කරලා කල්පනා කරන අනිත් අය පහත් කරනවා ඒ වගේම අතිමානී අතිශයින්ම Taman උසස් කෙනෙක් හැටියට හිතලා කල්පනා කරලා කටයුතු කරනවා අනිත් අය පහත් කරලා කතා කරනවා අනිත් එක මදේ නොඑකේ જાති නිසා වෙන්නට පුළුවන් කුලේ නිසා වෙන්නට පුළුවන් බලය නිසා වෙන්නට පුළුවන් උගත්කම නිසා වෙන්නට පුළුවන් එහෙම නැත්නම් ඒ නිරෝගකම නිසා වෙන්නට පුළුවන් නොඑක හේතු නිසා ඒ මදේ ඇති කරගන්නවා ඊළඟට ප්‍රමාදය යන්නේ පංචකාව සම්පත් කෙරෙහි ඇති ආශාව, ඒ ආශාවෙන් කටයුතු කිරීම, ඊළඟට විශේෂයෙන්ම සිහියෙන් තොරව කටයුතු කිරීමෙන් පවකම් වල නිරත වෙලා ඒ අකුසල් සිත් කර ගැනීමට නොඑක ආකාරයෙන් ක්‍රියා කිරීම කටයුතු කිරීම මේ විදිහට මේ හිත නරක කරන හිත කිලිටි කරන හිත අපිරිසිදු කරන ක්ලේශ ධර්මයන් මෙවට කියනවා මේ සිත කිලිට කරන උපක්ලේශයන් කියලා. ඉතින් මෙන්න මේවා නිසා තමයි අපිට දිගින් දිගට මේ සසර ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්වලද පත් වෙමින් මේ සසර සැරිසරන්නට සිද්ධ වෙන්නේ මේ ක්ලේශ ධර්මයන් නිසා. ඉතින් මේවා අපි ක්‍රමෙන් එකපාරට අධ්‍යයනම් වලින් සඳහන් කරපු ආකාරයට ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රමෙන් අපි උත්සාහවන්ත වුණොත් අපිට මේවා නැති කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේවා යම් කිසි දවසක සම්පූර්ණයෙන්ම නැති කරගත්තා නම් අන්න එදාට තමයි උපසාන්ත කුජලයක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේවා බැරිකමක් නැහැ. දැන් අපේ මහා බෝසතාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම උන්වහන්සේ ඒ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා එක ජීවිතයක් දෙකක් තුනක් හතරක් පහක් නෙවෙයි අති දීර්ඝ කාලයක් ඒ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා හොඳ වැඩ පුහුණු කරා නරක දේවල් ඉවත් කළා සබ්බපාපසා කරණං කුසලස්ස උපසම්පදා සජිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාතනං කියන ආකාරයට සියලු අකුසල් දුරු කරන්නට අපි මහන්සි ගන්නට ඕනේ. එවාගෙම කුසල් දහම් දියුණු කරගන්නට අපි මහන්සි ගන්නට ඕනේ. එවාගෙම අපේ හිත සකස් කරගන්නට, හිත පිරිසිදු කරගන්නට විශේෂයෙන්ම මේ උපක්ලේශයන් අපේ සිතින් ඉවත් කර දාන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන මහන්සි ගන්නට ඕන අපිට අන්න එතකොට අපටත් පුළුවන්කම තිබෙනවා උපසාන්ත කුජලයක් බවට පත් වෙන්නට. ඉතින් වෙලාවේ හැටියට මේ කාරණා පිළිබඳව මේ හිත කිලිටි කරන හිත අපිරිසිදු කරන උපක්ලේශ ධර්ම පිළිබඳව ඒ කරුණු ටිකක් මේ අවස්ථාවේදී සිහිපත් කරන්න තියෙන්නේ හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සයන්ස අනේක වර පිං එක ඒ විශේෂයෙන්ම ඒ උපක්ලේශන් අපිට මතක් කරලා දුන්නාට ඒ පිළිබඳව අලුතෙන්ම ශ්‍රවණය කරපු අයත් මෙතන ඇති සමහරලාට ඒකට බොහොම ප්‍රයෝජනක් වෙයි අනිත් අයටත් උපකාරයක් වුණා ඒක මතක් කිරීම නිසා අපි ඒක පිළිබඳවත් දීර්ඝ වශයෙන් කතා කරමු මම හිතන්නේ මේ මේ සූත්‍ර දේශනාව තුලත් පසුව තවත් කතා වෙනවා මේවා ගැන. ඉතින් වාසේ අපිට කරුණාවෙන් සිහිපත් කරා වගේම මේ ක්‍රමානුකූලව යා යුතු ගමනක් මේ තියෙන්නේ. මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා අදිත්‍යාණයෙන් එහෙම නැත්නම් මේ ප්‍රාර්ථනාවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. එසේ එසේ නමුත් තවත් මතක් ගන්න පුළුවන් මේ සංසාරේ වූ දීර්ඝ කාලින සංසාරේ මේ ගමන හුඟක් බව ගණනාවකට පෙර ආරම්භ කරපු අය ඇති. ඉතින් අද වෙනකොට ඒ අවශ්‍ය කාරණා සප්‍රමින් අපි අපිට දෙක අසුරු කරන මේ කල්යනා මිත්‍ර ගොඩේ එහෙම ඇත්ත ඇති. ඒ ඇයට යන්නේ නැති බොහොම කෙටි දුරක් වෙන්න පුළුවන් සමහරවිට. මේ මේ මේ මේවන් වූ සාකච්ඡා තුළින් මේ මේ මේ භවයේදී මේ ගවණු වෙල් කරන්න ඇත වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ සමහර ඇති අද මේ මේ දැන් දැන් පටන් ගන්න කට්ටිය ඉතින් දුර යන්නේ නැති. සමහර ඇති මගක් දුර ගිල්ලේ නැහැ. අපි දන්නේ නැහැ එක එක ඉන්න තැන. ඉතින් ඉතින් කෙසේ වෙතත් සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවානේ දින හතක් ඇතුළත පුළුවන්. එහෙම නැත්නම් මාස හතක් ඇතුළත. ඒ ආකාරයට මම හිතන්නේ. ඉතින් ඒ එක එකනා ඉන්න තැන හැටියට තමයි. ඉතින් කෙසේ වෙතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා වගේ ඉතින් පිළිවෙලට ක්‍රමක්‍රමයෙන් යන්න ඕනේ ගමනක් තමයි තියෙන්නේ කියන කාරණාව මම හිතන්නේ අපි කවුරුත් අවබෝධ කරගන්නවා. ඉතින් කට්ටියට ආරාධනා කරනවා තව විනාඩි 10ක් විතර කාලයක් කැමති නම් පුළුවන් අදහස් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අර උපදීන් පිළිබඳ පොඩ්ඩක් තා පොඩ්ඩක් මතක් කරනවා නම් බොහෝ පින් ස්වාමීන් වහන්සේ නැහැ මොකන්ද කිව්වේ මොකද්ද මට ඒක හරියට ඇහුන්නේ සමිවාසයේ උපදීන් පිළිබඳව උපදී අර අපි කියනවානේ උපදීන් මට ඉච්චකම පැහැදිලි මදි මේ උපදීන් පිළිබඳ බලන විදිය ඒක පොඩ්ඩක් මේ වහන්සේ පැහැදිලි කරනවා නම් ගොඩාක් මේ සම්මා සම්බුත් සරණයි. උපදී. ඉපදී ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අපිට විවේක දස්සී පස්සේසු ගැන කියනකොට කිව්වා කාය චිත්ත උපදී කියලා. ඉතින් මේ උපදී ගැන. හරි හරි. හරි හරි. මට ඒක පාට තේරුම් ගන්න බැරි වුණා. හරි දැන් මේ මේ විවේක තුනක් ගැන සඳහන් කළා. මේ උපදි විවේකය ඒක තමයි මහත්මයා නැත්තේ විවේක තුනක් තියෙනවා කිව්වා කාය විවේකය චිත්ත විවේකය උපදි විවේකය කියලා එතකොට ඒ වාගෙන සඳහන් කරනකොට මේ කාය විවේකය කාය විවේකය කියලා කියන්නේ මේ ශරීරයට මේ තමන්ගේ ශරීරයට ලබා ගන්න විවේකය. දැන් මේ විවේකේ ලබා ගන්න දැන් භාවනා කරන කෙනෙක් නම් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම උගා පිරිසක් ඉන්න තැන එකට දැන් භාවනාවට බොහොම කැමැතියි. නමුත් ඒ භාවනාව කරගන්නට ක්‍රමයක් නැහැ. ඒ නොඑක් අනිත් පිරිස ඉන්න හින්දා ඒක ලොකු බාධාවක්. ඒ නිසා මේ භාවනාවට සුදුසු තැනක් හොයාගෙන යනවා. සමහර වෙලාවට තමන් ඉන්න ආරණ්‍යයක්ම වෙන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් ආරණ්‍යයකට යන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. තමන් ඉන්න නිවසේ වෙන්නට බැරි නම් තමන් ඉඩ පාඩු තියෙනවා නම් ඒ කොතනක හෝ සද්දබද්ද අඩු පිරිස නැති හුදකලා ස්ථානයක් වෙන්නට ඕනේ. එතකොට ඒ හුදකලා ස්ථානයකට ගිහිල්ලා තනියම ඉඳගෙන බණ භාවනා කරනවා. එතකොට ඒකට කියනවා කාය විවේකී කියලා. ඊළඟට චිත්ත විවේකය. එතකොට මේ චිත්තය හිතට විවේකයක් නැහැ. මේ ලෝභය දැන් කියනවා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ ධර්මයන් හිතේ පවතිනවා නම් හිතට කිසිම විවේකයක් නැහැ හිතට කිසිම නිදහසක් නැහැ එතකොට <laughs> පංචකාම සම්පත් පිළිබඳව බලවත් ආසාවෙන් ඉන්න කෙනෙකුට ආසාවෙන් පෙළෙන කෙනෙකුට හරියට ඒ හිත තැම්පත් කරගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ වගේම හිතේ තරහක් තියෙනවා නම් වෛරයක් තියෙනවා නම් ක්‍රෝධයක් තියෙනවා නම් ඒ තරහ වෛරය ක්‍රෝධය යම්කිසි කෙනෙකුගේ හිතේ හිත තුළ පළපදියම් වෙලා තියෙනවා නම් ඒ කෙනෙකුට හරියට ඒ හිතට නිදහසක් ඇති කරගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ තමන්ගේ චිත්තසංතානය තුළ පවතින ඒ ක්ලේශ ධර්මයන් ඒ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී ඒ ක්ලේශ ධර්මයන් දුරු කරගන්නට අවශ්‍ය කරන භාවනා කර්මස්ථාන කියන දැන් රාගය අධික කෙනෙකුට නම් ඒ පිළිකුල් භාවනාව මේ ශරීරයේ ඇති කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසන්නහරු ආදී වශයෙන් මේ දෙතිස් කුණතේ පිළිබඳව මෙනෙහි කරලා මේ ශරීරයේ ඇති පිළිකුල මෙනෙහි කරලා ඒ තමන්ගේ සිත තුළ පවතින මේ ආශාව ක්‍රමයෙන් අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම හිතේ වෛරය, තදින් තරහව, ක්‍රෝධය තියෙන කෙනෙකුට නම් මෛත්‍රිය, මෛත්‍රී භාවනාව කිරීමෙන් ඒක අඩු කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට ඒ තමන්ගේ සිත තුළ පවතින ක්ලේශ ධර්මයන් අඩු කර ගන්නට ඒ සුදුසු භාවනා කර්මස්ථානයන් ඉදිරිපත් කරගෙන භාවනා කරන්න පුළුවන්. ඉතින් මේ භාවනා කරලා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මෙද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී මේ නීවරණ ධර්මයන් යටපත් කරලා ඒ ධ්‍යාන ලබා ගත්තාම ඒ කියන්නේ අෂ්ටකමාපත්ති වැනි තත්ත්වයන්ට පත් වීම තමයි මෙතන චිත්ත විවේකය කියලා කියන්නේ. ඊළඟට උපදි උපදි විවේකය කියලා කියන්නේ නිවන. ඒ සියලුම ක්ලේශයන් ප්‍රහාණය කරලා නිවන අවබෝධ කරගත්තා නම් අන්න ඒකට තමයි උපදි විවේකී කියලා කියන්නේ. ඉතින් මේ ආකාරයට ඒ අපේ චිත්ත සංතාන තුල පවතින අර ක්ලේශ ධර්මයන් අහානේ කරගන්නා ආකාරයේ බුදුරජාණන් වහන්සේ ওই ආකාරයට මහා කරුණාවෙන් දේශනා කරලා තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. උපදී විවේකයේ කියන කාරණාව අපිට මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන් බව පැහැදිලි වෙනවා මේ සූත්‍ර පිටකෙම කියවෙනවා මේ ක්ලේශයෝද දැන් අපි ක්ලේශයන් ගැන කතා කරා ස්කන්ධයන්ද ස්කන්ධය කියන්නේ කොහොමද කියලා අපි දන්නවා ඒ වගේම අபிසංස්කාරයෝද තමයි උපදි කියලා හඳුන්වලා තියෙන්නේ ක්ලේශයෝද ස්කන්ධයෝද අபிසංස්කාරයෝද උපදි වශයෙන් හඳුන්වලා තියෙනවා ඒ සියලුම සංස්කාරයන් සංහිඳිච්ච සියලු උපදී දුරුළු තෘෂ්ණාවන් ඡය කරපු කෙලෙස් වලට වලින් සාමුලෙන්ම නොයලිච්ච දුක නිරුද්ධ කරගත්තා වූ තෘෂ්ණාවෙන් නික්ම වූ ඒ අමා මහා නිවන උපදි විවේකයේ හැටියට හඳුන්වලා දීලා තියෙනවා. උපදි විවේකය කියලා කියන්නේ එහෙනම් මේ සියලුම ක්ලේශයන් දුරු කිරීම ස්කන්ධය සහ අபிසංස්කාරය අවබෝධ කරගෙන ඒවල සමුදය අස්තංගම දැකලා ඒ ඒ ඒ සඳහා ඇත්තා වූ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ෂේ කිරීම තමයි උපදි විවේකය කියලා තියෙන්නේ. ඒ කාරණාවත් ස්වාමීන් වහන්සේ තියෙනවා. ඒ මේ අපි දැන් බලන්නා වූ ඒ මහානිදේශපාලි පොතේම 471 වෙනි පිටේ අපේ හැමදෙන්නේ ඒ උපදි විවේකයේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒක ඉදිරියේදී ඒක තව විස්තරයක්. මේ ඉදිරි සාකච්ඡාවලදී වැඩි දුරටත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමයි හඳුනේ. හොඳයි ડોક્ટર මාධව ඔබතුමාටත් එකතු වෙන්න පුළුවන්. ඔව් හඳුනනේ මේ බොහොම පිං ඒක පැහැදිලි කරලා දුන්නට අපේ හඳුනට බොහොම පිං සාකච්ඡාවට සහභාගී වුණාට අපිට මෙච්චර දේවල් කියලා දෙනවා. අපි ඉස්සරහට ඇත්තටම ඒක ගැන සාකච්ඡා වෙනවා නම් මම කැමතියි අර මේ කියන්නේ සංඥාන් විශේෂයෙන්ම මේ අභිසංස්කාර කියන එක කියන්නේ සංගත අභිසංස්කාරුන් කියන වගේ මාතෘකාවලට අපි ඉස්සරහට යන්න පුළුවන් ඒ ඩගයන්වලට සම්මා සම්බුද්ධන්. හොඳයි. තවත් අය පුළුවන් එකතු වෙන ස්වයන් වාසයේට පුළුවන් ස්වයන් වාසයේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කාට හරි තියෙනවද? උන්වහන්සේ පැහැදිලි කරපු දේවල් ඉතින් අර ප්‍රතිරන් තමයි දැන් මේ ස්වාමීන් වහන්සේ දුන්න විදිහට මේ මේ සිත කෙලි කරන උපක්කේක 16 ගැන කතා කළා. එතකොට මේ දැන් එකින් එක කතා කරනකොට මට දැනුන දෙයක් තමයි මගේ ළඟ තාම මේ හුඟක් දේවල් තාම තියෙනවා කියන එක. සමහර ඒවා වැඩිපුර තියෙනවා, සමහර ඒවා අඩුවෙන් තියෙනවා. මේ දැන් මේ උපනාහය කියන දේවල් ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේම දැන් එහෙමනම් මේ මේ උපක්ලේශ නැති කර ගැනීමට අපි මුලින්ම කල යුත්තේ මේවා සම්මුතින් කියන බව දැන ගැනීම නේද කියලා මට වැටුණා. ඒ කියන්නේ එහෙමනම් මේ උපක්ලේශ තිරීමයි උපක්ලේශ තියෙන බව දැනගැනීමයි දෙකක්. එතකොට අපි අපි උපක්ලේශ තියෙන බව දැනගත්තාම අපි මේ මේ මේ සිතේ තියෙන මේ මේ චපල ගතිය මේ සිතේ තියෙන අවදානම් ගතිය අපිට වැටහෙන්න ඕන. ඒ කියන්නේ අපි එහෙමනම් අපේ ළඟ මේ මේ පාට තියෙන බයත් පාට තියෙන ලැජ්ජාවත් අපිට ඇති වෙනවා. ඒ වගේම අපේ තියෙන මේ මේ සංසාරේ තියෙන භයානකම විපක්ලේශ නිසා නිසා මේ සිත අපි කොහට ඇදගෙන යන්නේ අපි කෙලින්ම නිරේත කියන්නේ සතර අපායට ඇදගෙන යන ගතියක් මේ සිතේ තියෙනවා. ඒකෝට අපේ මේ පාලනය නොකරගත්ත සිතම තමයි අපි එහෙමනම් මේ අපි මේ අසත්පුරුෂයෙක් විතර ආශ්‍රය කරන්නේ. ඒකෝට කල්යන්නේ අපේ අපේ හිතම අපි කල්යන්නේ කරගන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් මේ මේ සිතේ සිත පිළිකෙන උපක්ලේශ තියෙන බව දැන ගැනීමම මම හිතනවා ලොකු ස්ටෙප් එකක් ගත්තා කියලා මේ තියෙනවා අඳුරා ගැනීම තියෙනවා අඳුරා ගැනීමම මේ වෙන් ටික දුර ටිකක් හරි ඈත් වුණා නේද කියන එක මට හිතනවා මම අදාසක් දෙන්න ප්‍රකාශ කළේ කියලා තමයි. දෙලොන් සන්නේ හරි මාත්මය බොහොම පිං බොහොම පිං. හොඳයි. තවත් කරේද? අයි ඇත්තටම ආයෙ මාත්මය කියපු දෙයට තවත් දෙයක් එකතු කරන්න කියලා හිතුණා. ඇත්තටම ඕනම දෙයක් අපිට නැති කරන්න නම් ඒක තියෙන බව දකින්න ඕනේ. දැක්කේ නැති දෙයක් නැති කරන්න බැරි බව අපි සාමාන්‍ය භාෂාවේ වචන වලින්ම තේරෙන නොදැක්කොත් ඒක නැති කරන්නේ කොහොමද? ඒක නිසා ඒ දැකීම තමයි අවශ්‍ය වෙන්නේ කියන එක තමයි තේරුම් ගන්න තියෙන දැනට. එහෙමනම් මේ දැකීම සිදු වෙන්න නම් නැවතත් කියන්නේ වර්තමාන මොහොතේ ඉන්නකොට. සතියෙන් හිතියොත් තමයි මේ දේවල් මතුවෙනවා නේද මේ මනසේ කියන එක දකින්න පුළුවන් වෙන්නේ කියන එක අදහසක් වශයෙන් ඉතිපත් කැමති දේවල් සර්ණයි. තිරුවන් සරණයි බොහොම පිංවත් බොහොම හොඳ කාරණාවන් ගොඩාක් අද ඉස්මතු වෙනවා මේ ඉතින් අපිත් ඔය හිතට එන්නේ නෝවා කියනවා අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සමාන කියන දේවල් ඉතින් ගණන් ගන්නත් එපා මේ මට හිතෙනවා හැබැයි මේ සමානලාට අපි දකින්න දේවල් ඒක කියපු කතාවක් තමයි. දැක්කොත් තමයි ඒක නැති කරගන්න පුළුවන්. නමුත් මේ දැකලා සමානලට අපි දේවල් හිතනවා මේක තමයි කියලා. නමුත් ඒක අපි බොහෝ විට මේ අල්ලගන්නේ බොහොම මේ ගොරෝසුවේ අහුවෙන දේ කියලා අපි අපි කියන්න බෑ. ඉතින් මේ මම අපි මම තමන් ගැන කියන්නේ ගොරෝසු අහුවෙන දේ අල්ලගන්නවා. ඇත්තටම මේකට හේතු වෙච්ච මූලික දේවල් දකින්නේ නැහැ ගොරෝසුවටක් ගාලා අල්ලගන්නවා මේක. ඒ කියන්නේ අපි මට ඇත්තම දැන් අභිධර්ම සාකච්ඡාවේදී පවා මට මට හිතට ආවේ අපි අපි දැන් අපි අභිධර්ම ගැන කතා කරනකොට අපි දැන් හිත ගැන කතා කරන්නේ හිත ගැන කතා කරනවා උදාහරණයක් ගමුවක් හරි හිතක් ඒ හිත ගැන කියනකොට ඒ හිතේ තියෙනවා චෛතසික තියෙනවා 17ක් නැත්නම් 20ක් කියලා අපි කියමු මොකක් හරි මම නිකන් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් මේක සෝමනත්ත සාගත දිට්ඨි සම්ප්‍රයුක්ත අසංකාරික හිතක් කියලා අපි කියනවා උදාහරණයක් විදිහට එතකොට ඒක ඒ වචනෙන් ඒක එහෙම නැත්නම් අපේ හැඟීමෙන් කියනවා මට මගේ හිතට ඔන්න සතුටුදායක මේ හිතක් ඇති වෙලා තියෙනවා. ඉතින් හිතලා බලුවන් පස්සේ මේක ඉතින් කවුරුත් ඉතින් දත් කියපු දෙයක් නෙවෙයි මටම මටම හිතුණා මමම කරා. ඉතින් ඒ කියන්නේ මේක මේක මේක මේක සැපක් තියෙනවා කියලා මිත්‍යා දිට්ඨියකුත් තියෙනවා. ඒ නිසා මේක ඔය කිව්වව කැටගරියට වැටෙනවා. ඔන්න ඕක ඒ වගේ දුකක් කියලා මට අහු වුණා ඒක. ඒක අහු වුණා. එතකොට ඒක දැක්කම. ඒ දැක්කට මම දකින්නේ නැත්නම් මේකේ ඇත්තා වූ ඒ කිව්වා වූ චෛතසික ඒ අභිධර්ම කතාවේදී නම් චෛතසික මේ දැන් මේ කතාවේදී නම් මේ කිව්වා උපක්ලේශ මම දකින්නවා දෙවල් ලොකු සමානතාවයක් තියෙනවා මේ කතා කරන්නා උපක්ලේශ දකින්න නැතුව මට දුකක් ඇති වුණා එහෙම නැත්නම් මට බයක් ඇති වුණා එහෙම නැත්නම් මට ලෝභයක් ඇති වුණා කියලා ඒ දකිනවා විසක් ඕකේට හේතු වෙච්චා වූ උපක්ලේශයන් දකින්න නැත්නම් යටින් යටින් ඇත්තා වූ හේතු අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ අර පොළොවේ යටත් ආ වූ ප්‍රත්‍ය ඒවා දකින්නේ නැත්නම් හරි හරිම හේතුව වුණාද කියන ප්‍රශ්නේ තියෙනවා කියන කාරණාව නිකන් මට කියන්න හිතුණා. ඉතින් ඔය එක එක කෙනා හිතන විදිහට මට ශරණයි දැකීම කේවිටි ඊට වැඩි ටිකක් ගැඹුරුයි ඇත්තටම. අපි ප්‍රජානන වහන්සේ අපිට තේරුම් කරලා තියෙන සමුදය අස්තංගමේ දකින්න කියලා. ඒ දැකීම කියන වචනේ එතන භාවිතා කරේ ඉතරටයි මේ දේ ඇති වෙන හැටි. කොහොමද මේක ඇති වුනේ කියන එක ඒ මුලට සතියෙන් ඉන්නකොට යොමු කරගෙන ඒදී සමුදය දත්තංගමය දැකීමයි එතන දැකීම කියන වශයෙන් වචනේ වශයෙන් ඉදිරිපත් කරේ තේරුම් ගන්නයි. අතිරවන් සම්මේ දලුවක් මහත්මයා අතින් සියලු දෙනාටම ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ කලින් කිව්වා වහන්සේගේ දේශනාවේදී මේ එක ආත්මයකදී මේක මේ අවබෝධය කරන්න අමාරුයි කියලා. නමුත් මේ මේ අවස්ථාවේ මේ වර්තමානයේ මේ මොහොතේ මේක අවබෝධ නිකලස් ස්වාමීන් වහන්සේ අපි හිතමු හිත ආවෝල් කරන්න කියන හිතන් හිටියොත් අතරයට අපි මැරුණොත් ආය අතීත මේ මේ වගේ කල්යාණ මිත්‍රයෝ ඉන්න තැනක ඒ කියලා හිතන්න අමාරුයි. මොකද එහෙමනම් අපි දැන් ඒ වගේ අවස්ථාවක් නැහැ. අපි හිතමු ලබන මාසයේ ලබන මාසයේ වෙනකොට සමහරට මේ ක්‍රේඩිය එක උනත් විශ්වාසයක් නැහැ මේ අනිත්‍ය හින්දා ඒවා නැති වෙලා යන්නත් පුළුවන් මේ කල්යාණ මිත්‍රොත් නැති වෙන්න පුළුවන්. ඒතකොට මේ මොහොතේ කොහොමද අපි මේක අවබෝධ කරගෙන මේ මොහොතේම කොහොමද මේ මේකට යම් කිසි පටන් ගැනීමක් කරන්න කියන එක ගැන පොඩ්ඩක් දැනගන්න කැමති මේ හැමදෙනාගේම මේ ධර්ම මණ්ඩලයේ ඉන්න හැමදෙනාගේම මම මේ ප්‍රශ්නේ අහන්නේ ස්වාමීන් වහන්සේගෙත් ඒකට උපදේශයක් ලැබෙයි කියලා හිතනවා සීල දනාටම සේවන් ස්වාමීන් තෙරුවන් සරණයි චන්දන මහත්මයා බොහොම වටිනා බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම හොඳයි ඒ දේ මතක් කරපු එකත් මම හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ කිව්වේ අර අපි අර පිළිවෙලට යන්න ඕනේ කියන කතාව ඉස්මතු කරන්න මිසක් ප්‍රමාදයට යොමු කරන්න නෙවෙයි. ඉතින් අපි අප්‍රමාද වීමම සිදුවිය යුතුයි. තථාගතයන් වහන්සේ දේශනා කළා වගේ අපි නිසියාකාරව නිසිවිලිදිට ඒ කියලා දීලා තීදිර කරනවා නම් දින හතකින් පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සුමාන හතකින් මාස හතකින් පුළුවන් වෙන්න ඕනේ. උන්වහන්සේ කිව්වේ කරන්න පුළුවන් ඉඳනේ. ඒ කරන්න පුළුවන් උනේ අපි වගේ මිනිස්සුන්ට තමයි. මේ මේ මේ ඒ කියන්නේ අපි වගේ තෘෂ්ණාවේ තෘෂ්ණාවේ ගැලිච්ච මිනිස්සු තමයි හිටියේ. ඒ අය තමයි නැති කරගත්තේ. ඒ අයට පුළුවන් ඒ කිව් ප්‍රතිපදාව විදිහට කරනවා නම් කරන්න කියන කාරණාව. නමුත් අර සමහරවිට අපි මේ පිළිවෙලට ආයුතු කියන එක කියන්නේ උන්වහන්සේ කිව්වේ. ඒ නිසා මම පසුව කතා කරනකොට මම ඒක පොඩ්ඩක් කිව්වේ. මොකද අපිට ඒ සමහර වචන වලින් කියවෙච්ච අර්ථයේ මාර්ගන අපි සාකච්ඡාවෙන් ඉදිරියට යන්න හොඳ නැහැ නිසා. ඒ නිසා බොහොම පිං ඒක මතු කරාට මේ මම ගෞරවනීය ස්වාමීන් වහන්සේටම යොමු වෙනවා ස්වාමීන් වහන්සේ අපි චන්දන මහත්මයාට පිළිතුරක් දෙමු අපිත් එක්ක ජපානයේ සම්බන්ධ වෙන හිතවතා තමයි චන්දන මහත්මයා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි හැමදෙනාටම තේ මහත්මයා ඒ අදහස ඉදිරිපත් කරපු එක ඉතාම වටිනවා ඇත්තටම අර දලුවත් මහත්මයා මතක් කළා මම අදහස් කරපු එක ඒ කියන්නේ බෑ කියලා අදහස නෙවෙයි අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඉතින් මේ කොටේ උත්සාහවන්ත වුණත් සමහර වෙලාවට සසරදී ඉතින් මේ හොඳට පුරුදු පුහුණු කරලා ආපු අයට ක්ෂණිකව මේවා තේරුම් ගන්නට තේරුම් යන්නට පුළුවන්. නමුත් ඒ ශක්තියෙන් පුරුදු පුහුණු නොකරපු අයට සමහර වෙලාවට මේවා ශනිකව තේරුම් ගන්නට නැහැ වෙන්නට පුළුවන්. දැන් මේවා හොඳට පුරුදු පුහුණු කරපයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම දැන් මේ උපතිස්ස පිරිවැජියා උපතිස්ස පිරිවැජියා අස්සජී මහරහතන් වහන්සේ දැකලා පැහැදිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ සරුත්ේ අස්සජී මහරහතන් වහන්සේට මතක් කළා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයෙන් විලක් දේශනා කරන්න කියලා. ඉතින් උන්වහන්සේ දේශනා කළා "ඒ ධම්මා හේතුප්පමව තේ සංකීතුන් තථාගතවා" කියන මේ ගාථාව. ඉතින් මේ ගාථාවෙන් භාගයක් අහනකොටම උන්වහන්සේ සෝවාන් ඵලයටපත් වුණා. ඒ වගේම ඒ කෝලිත කින් පෙකියදී ඒ ගාථාව සම්පූර්ණයෙන් අහනකොට සෝවාන් ඵලයට පත් වෙනවා. ඉතින් මේ විදිහට එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් එක එක ආකාරයට තමයි තියෙන්නේ. එතකොට එක එක්කෙනා ඒවා පුරුදු පුහුණු කරලා තියෙන ආකාරයට ඉතින් ඒ හොඳට දිනු කරගෙන තියෙනවා නම් මේ ජීවිතයේදී උත්සාහවන්ත වුණාම සමහර වෙලාවට බැරි වෙන එකක් නැහැ. ඒ නිසා බෑ කියන එක නෙවෙයි මං කිව්වේ ක්‍රමානුකූලව යන්න ඕන එකපාරටත් සමහර වෙලාවට බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ පාරමී ධර්මයන් හොඳට සම්පූර්ණ වෙලා තියෙන අයට ශනික වේවා අවබෝධ වෙනවා. ඉතින් මේවා ගාදුරට සම්පූර්ණ වෙලා නැත්නම් ඉතින් මේ කරන උත්සාහය අපත යන්නේ නැහැ. මේ කරන උත්සාහය ඒ ඉදිරියේදී ඒ උසස් තත්වයන්ටපත් වීමට උපකාර වෙනවා. ක්‍රමානුකූලව මේවා කරගෙන යනකොට හැම දිනාටම ඒක ළඟා කර ගැනීම අවබෝධ කර ගැනීමේ ශක්තිය තියෙනවා කියන එකයි මා අදහස් කළේ. නිරන්තරණයි. තිරවසනයි බොහොම පිසවන්නස. ඔව් ඉතින් අපි මෙහෙම හිතුවොත් මේ විශ්වයේ ඉන්න සත්ව සංඛ්‍යාව හිතුවොත් කල්පනා කරොත් මේ එකතු වෙලා ඉන්නා වූ පිරිස මොනතරම් ඉතා පුංචි ප්‍රමාණයක්ද පුංචි ප්‍රතිශතයක්ද ඉතින් මිනිසුන් හැටියට ඉපදලා ඉන්න පිරිස සැලකුවා වුණාත් එහෙමයි ඉතින් බෞද්ධ හැටියට ඉන්න පිරිස බැලුවමත් මේ ඊටාම කිටි පිරිසක් තමයි මේ ආකාරයට මේ මේ මේ සංසාර ගමන නිමා කර ගැනීමට උනන්දුවක් ඇති වෙලා මේ ආකාරයේ කල්යාණ මිත්‍ර පිරිසක් හම්බ වෙලා කටයුතු කරන්නේ. ඒ නිසා ඒ පාරමී පිරීම සිදු කරන පිරිසක් තමයි මේ ඉන්නේ කියලා අපි විශ්වාස කරන්න පුළුවන් අපිට. අපි කවුරුත් අපිට පෙර කරව උපින් කුසල් තියෙනවා. අපි පෙර මේ පුහුණු කරලා තියෙන නිසා තමයි මේ ආකාරයට පිරිසක් හැටියට එකතු වෙලා මේ කටයුතු කරන්නේ. ඉතින් නොකරන පිරිස කොතරම්ද නේද? ඉතින් එහෙම හිතුවන් පස්සේ අපිට හිතන්න පුළුවන් අපි මේ මාවතේ යන පිරිසක්. ඒ නිසා ගමන ඊතරම් දුර නෑ කියලා අපි හිතමු. තෙරුවන් සරණයි. තව කාටවත් පුළුවන් එකතු වෙන ප්‍රශ්න වලින්. හොඳයි. අදහස් ප්‍රශ්න නැත්නම් මම කැමති චන්ද්‍රා දිසානායක මහත්මියට යොමු වෙන්න අද සාකච්ඡාව නිමා කරන්න ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමියට යමක් එකතු කරන්න. ඊට පස්ව අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙලා අද සාකච්ඡාව නිමා කරමු. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේට සඳ වෙනාටම බොහොම වටිනා සාකච්ඡාවක් අද අපි කතා කරේ මේ මට මේ සාකච්ඡාවෙන් මගේ ගැන මට හිතාගන්න අදහසක් ආවා. අපිට බැරි කමක් නැහැ. අපිට ඕන මේ කියන්නේ නොමනාව තියෙනවා නම් අපිට මේ ගමන යන්න පුළුවන් කියන අදිෂ්ඨානය හැමදෙනාම ඇති කරගන්න අධෛර්යමත් වෙන්නේ. ඊළඟ බොහෝම රැස්කරපු කුසල් නැති මොන විදිහේ දැන් අපි ධර්ම පාඩමේ ඉගෙන ගන්නකොට ඒකෙන් අවබෝධ වෙනවා අපි හුඟක්ම වශයෙන් මනුස්සාත්ම භාවයක් ලැබෙනවා කියන්නේ ඒක සුළු දෙයක් නෙමෙයි. අර මහත්මයා කිව්වා වගේ ලෝකේ ඉන්න මිනිස්සු ගානට මේ ළඟදී මම ඇහුවා කුඹි කුලවල් තුනක් ඇහුවා නම් කුඹි කුලවල් තුනේ ඉන්නවා කිව්වා ඊට වඩා. සක්කු. ඒකට අනික් අය නෑනේ උත්තර ඉන්නවලු. ඒ අතරින් අපි දෙහිලා දෙහිලා දෙහිලා ලැබිලා බෞද්ධ වෙනවා. මේ බර්සකටිකත් බෞද්ධයෝ නෙමෙයි ධර්මයේ නැඹුරු වෙච්ච බෞද්ධයෝ කියන අය කීදෙනා දින්නේ. එහෙන් බැලුවහම අපි පාරමී පුරාගෙන එන අය. ඉතින් ඒක නිසා අපිට බැරි වෙන්නේ අපිට ඕන තමන්ගේ හිතට අවංක වෙන්න, තමන්ට උත්සාහ කරන්න උත්සාහ කළ යුතුයි. අපි ඔක්කොම අත්දැක දඟගෙන යන්න පුළුවන්. අපි ළඟ ඔය ඔක්කොම කියන જાති නරක ගති ගුණ හොඳ ගති ගුණ ටික තියෙන්නේ මේ මික්ස් පැකේජ් එකක්. ඒක නිසා නරකම පැත්තට ගන්න එක. ඒ යමක් එනකොට හිතට එනකොට ටිකක් අවබෝධ කරගන්න උත්සාහ කරගන්න. එහෙම එහෙම කියන්න පුළුවන් නැහැ ඒක. ඉතින් බොහොම ස්තුති බොහොම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා. අද අලුත් අපේ ડોક્ટર මාධව ඇවිල්ලා ඉන්නවා කාලෙකට පස්සේ කටහඬ අහන්නත් තාත්තයි. ඉතින් මම හිතනවා ડોક્ટર මාධව ඊට පස්සේ එයි කියලා සාකච්ඡාවට. ඉතින් සියලු දෙනාට මේ දෙකකට වැඩි කාලයක් එකතු වෙලා මේ බොහොම වටිනා පින්කමක් කරේ දලුවත් මහත්මයන්ට විශේෂයෙන් අපි මේක මුතු කරලා හිටන් මේ වැඩේට සහභාගී කරවන එක අපි උනන්දු කරවුවා එනවා කාලයක් තිස්සේ අපි උනන්දු කරවුවා ඒක ප්‍රතිඵල තියෙනවා මම හැමදාමත් කියනවා පටන් ගන්න කාලේදී අපිට ප්‍රශ්නයක් ගොතා ගන්න දන්නේ නැහැ. කිසිම සත්‍යකින් අපි දැනගදා අවස්ථාවක් නේද? දැන් ඒක දැනීමක් තියෙනවා ධර්ම දැනීමක් ඒක හරියට වාසනාවන්තයි. ඒ වගේම ඔබතුමාට බොහොම නිරෝගීභාවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිතින්ම ඒ වගේම මෙතන පැමිණිච්ච සියලු දෙනාටම ඒ වගේම නිරෝගීභාවය හිතන පතන සෑම යහපත් දෙයක් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ අපි රැස් කරගත්ත වූ සියලුම කුසල් සියලු දෙවියන් ඇතුළු සියලු සත්වයන්ට මනෝදන් කරන්න තම තමන් ඉන්න සංවලින් දසාදුකාරදී කවුරු හරි පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ අතෝ මේ පින් අනුමෝදන් වී මේ ලෝකෙකම වෙලා තියෙන විනාශේ ඒගොල්ලෙන් අපිව මුතුන්නේ කියලා කවුරුත් හස්තිය කවුරුත් මිනිස්සු මොන ජාතිකාරය වුණත් මොන ආගම හැදෙවුවත් අපි මිනිස්සු අන්නේ මෛත්‍රී කරුණාව සිටේ රැදරි කරගෙන හැම හැම දිනාට මේ සාදු කරගෙන හිටන් සාදු සාදු සාදු සාදු සාදු අපි ගෞරවනීය ස්වයං වාසිට යොමු යමු උන්වහන්සේ සාකච්ඡාව නිමා කළේ. ත්වන් සර්ණයි ස්වයං වාස ඔබ වාසිට යොමු. දේවල් පරණයි. කාලේන ධම්ම සාකච්ඡා ඒ සම්මංගල උත්තමං කියලා මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඉදන මංගල මේ සූත්‍රයේදී මේ ආකාරයට ඒකරාශී වෙලා ඒ සුදුසු අවස්ථාවවලදී මේ ධර්ම සාකච්ඡා පැවැත්වීම දිනුවොට හේතු වෙන මංගල කාරණයක් ඇටියෙට දේශනා කරන්නට ඉදලා ඉතින් මේ මුද්ද දේශනාවට අනුව බුද්ධ වචනයට අනුව ඔබ අප සෑම දෙනාම ඒකරාශී වෙලා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විඳක් සාකච්ඡා කළා. ඉතින් දැන් මේ අවස්ථාවේදී ඔබ අප සෑම දෙනාම ඒකරාශී වෙලා මේ ධර්ම සාකච්ඡා කිරීම තුළින් අත්පත් කරගත්තා වූ මහා කුසල සම්භාරයේ බලෙනුත් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණානුභව බලයෙන් සම්මිය දෘෂ්ටික දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය තුලිනුත් මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වූ ඔබ සෑම දෙනාටමත් ඒ වාගේ මේට සවන් යොමු කර සිටි අනිකුත් සෑම දෙනාටමත් තම තමන්ගේ පවුල්වල සිටින සෑම දෙනාටමත් ගරුතර මහා සංඝ රත්නයට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවයේ ආයුරාෝග්‍ය සම්පන්නිය චිරජීවනයේ උදා වේවා පවතින සීලු ග්‍රහ දෝෂ ග්‍රහපල ලෙඩ දුක් කරදර කම් කටළු ආදී දුර වේවා තව තවත් ඊටාම් හොඳින් මේ ආකාරයට ඒ උතුම් ශ්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධම්මයට අනුව කටයුතු කරන්නට සාර ධර්ම ගුණ ධර්ම දියුණු කරගන්නට සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන ඉතා ඉක්මනින්ම සියලු ජරා මරණ ආදී දුක් වලින් නිදහස් ලැබෙන ශාන්ත වූ නිවන අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා හැමදෙනාටම පින් අනුමෝදන් කරවමින් හැමදෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සීලවන්තං සම්මන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං